හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි සියලුම දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් අද ඔසේදී පිළිගන්නවා සිකුලදා කරන සජීවී ධර්ම සාකච්ඡාවට අපි බලාපොරොත්තු තියෙන්නේ මේ වසරේදී 2016 වර්ෂයේ මේ සිකුලදා කරන වැඩසටහන ශ්‍රී ලංකාවෙන් සම්බන්ධ වෙන දේශකයන් කෙනෙක් සම්බන්ධ කරගෙනයි සාකච්ඡාව පවත්වන්න කල්පනා කරගෙන ඉන්නේ ඒ තුලින් සමක්‍රමයෙන් යන්නා වූ ප්‍රතිපදාවකට ප්‍රතිපදාව පිළිබඳව පෙන්වා දීමක් සිදු වේවි ඒ වැඩසටහන් මාලාව තුළ. ඉතින් අපි දැනටමත් අනුගමනය කරන්නා වූ ප්‍රතිපදාවන් ඇති ඒවත් සමග ගැටීමක් සිදු වෙන එකක් නැහැ. මොකද තථාගත ධර්මයමයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා ඒක Tamanට ගැළපෙන ආකාරයට යොදා ගන්න පුළුවන්. ඒ වගේම නැවත ආරම්භයක් ගන්න ඕන අයට එහෙම නැත්නම් නැවත ධර්මයේ මෙනෙහි කර ගන්න ඕන අයට නැවත පොඩි අපි කියන්නේ මේ පසුබෑමක් වෙලා තිබුණනම් ගමනේ ඒක නැවතත් හොදා ගන්න උත්සාහ කරන අයට මේ හොඳ ආරම්භයක් වෙයි මේ සිකුරාදන් පටන් ගන්න වැඩසටහන. ඉතින් අද දවසේදී අපි කල්පනා කරනවා අපි සම්බන්ධ කරගමු පසුගිය පසුගිය දවස් දෙකේ සඳුදා සහ බදාදා කරපු සාකච්ඡාවටත් කිසියම් මට්ටමකට අපි සඳුදා කතා කරා ඊටාත්ම ගැඹුරින් කුමක් මේ සතිය කියලා කියන්නේ සතිය කුමක් සඳහාද සතිය අවශ්‍ය වන්නේ මොන ආකාරයකටද සතිය පවත්වන්න ඕනේ කියන කාරණාව කිසියම් මට්ටමකට අපි කතා කළා ඊට පස්ව අපි කතා කළා මේ සතියක් පවත්වාගෙන කටයුතු කරන පුද්ගලයා ගමන් කරන්නේ කිසියම් ඉලක්කයක් සඳහා ඒ ඉලක්කය ඒ කරා යන මාර්ගයේ පළමුම හම්බවන කඩයිමක් නම් සෝතාපට්ටි භාවය සෝතපන්න ඵලය ඒ ඒ පෙර ඇති තත්වයක් තමයි ශ්‍රද්ධානුසාර වීම කියන්නේ කුමක්ද මේ ශ්‍රද්ධානුසාර වීම කියන්නේ කියන කාරණාව අපි කතා කළා ඒක ගැන අපිට පැහැදිලි අවබෝධයක් ඇති වුණා කියලා හිතනවා ඒ දා සාකච්ඡාවෙන් ඉතින් අද අපි මම හිතන්නේ කල්පනා කරන්නේ ඊට චුට්ටක් කලින් තත්වයක් කියලා දැන් හිතනවා. ඇත්තටම අපි අර සතියක් පවත්වා ගනිමින් මේ කටයුතු කරන්නේ කුමක් සඳහාද කියන කාරණාව. ඒ කියන්නේ මේ මේ පවතින්නේ මහ දුකක් කියන අවබෝධයක් හැඟීමක් ඇති වූ කෙනෙක් නේ මේ සංසාරයෙන් ගමන නිමා කිරීම සඳහා දුක නිමා කිරීම සඳහා කටයුතු කරන්නේ. ඇත්තටම දැන් තමන් කෙරෙහිම තමන් මෙතන ඉන්න මේ හැමදෙනාම 2016 වර්ෂයේදී නිර්වාණ අවබෝධ කරගන්නම කල්පනා කරන පිරිසක් කියලා අපි කල්පනා කරනවා දැනට තමනුත් එහෙම හිතන්නේ තමනුත් එහෙම නම් ඇත්තටම තමන්ට මේ අවශ්‍යදී නිර්වාණය අවබෝධ කරගන්න පූර්ණ සත්‍ය අවබෝධ කරගන්න ඕනද ඕන නම් ඇයි ඒ තරම් උමනාවක් ඇති උනේ මේ මහත් පතකට වහන්සේ දේශනා කරපු මහත් මේ දුක්ඛයක් කිව්වා උදේ යම්කිසි මට්ටමකට තේරුණාද? ඇත්තටම ඕනද? එතකොම ඉන්න තමන්ට එපාද මේක? මේ අල්ලගෙන ජීවිතේ එපාද? සංසාරයේ දුක දැනුණාද? දැනලාද තියෙන්නේ? මොකද්ද මේ දුක දැනිය යුතු දුක? කියන දේ ගැන පොඩ් අවධානය යොමු කරන් තමයි අද දවසේ උදාගන්නේ. මම අර කිව්වා වගේ හදිස්සි වෙන්න එපා. අද දවසේ චතුරාර්ය සත්‍ය අටම කතා කරලා ඉවර කළා. හොඳ ධර්ම දේශනාවක් කියලා යන තැනක නෙවෙයි ඉන්නේ. ඇඟට වදින්න, ඇණයක් වදින විදියට වදින්න කතා කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අලුතෙන් පටන් ගන්න. මම මේ අවංක උත්සාහයක් මම දාන්න උත්සාහ කරනවා. ඒ ගමනේ තමයි මේ අනිත්‍යත් එක්කම යන උත්සාහ කරන්නේ. මේ 2016 පස්සේ අපි උත්සාහ කරමු. නැවත හිතමු. ඇත්තටම අල්ලා ගන්න දෙයක් තියනවාද? අල්ලගන්න දෙයක් තියෙන කතාව නෙමෙයි. අතාරින්න ගමක් ඕනද? මෙච්චර දේවල් තියදී අල්ලා ගන්න. ලස්සන දේවල්, ලොකු දේවල්, වගා මේ හොඳ කාර් ළමයි ඉගෙන ගන්න ළමයි hina වෙන සතුට වෙන්න පුළුවන් දේවල් මෙච්චර තියෙද්දි මේ ඔක්කොම අතාරින්න මං ඕනද? ඇයි අතාරින්න ඕනේ? මේක දුකක්ද? හැමදේම දුකකට බුදුහාමුදුරු කෝ නමුත් ඒක බුදුහාමුදුරු දුක් කියන්නකෝ ඇත්තටම දුකක් අපිට දැක්කම දැනනවා ලහු වෙනවද? එහෙනම් මේ ඉතුරු දේවල් කරන්න කරන්නේ නිකන් කවුරු කියන්නම් වාරද නැත්නම් ඇත්තටම කරන්නම් ඒක දුකක් කියලා දැනෙන්නේ නැහැ. ඒ දැනෙලද තියෙන්නේ කොහොමද දැනගන්නේ? හොඳයි. ඉස්සෙල්ලා පොඩි වටයක් යමු කට්ටිය වටේ. ඊට පස්සේ අපි නැවත කතාවකට යමු. අද ડોક્ટર මාධව සම්බන්ධ වෙලා ඉන්නා මෙතන. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා එතුමා පසුගිය දවස් දෙකේ සාකච්ඡාවට එතුමා සම්බන්ධ වෙන්නේ. හොඳයි මම මේ අද සම්බන්ධ වෙච්ච පසුගිය දවස් දෙකේ සම්බන්ධ වුණේ ජයසූරිය නෝනත් ජයසූරිය මහත්මිය ඔබතුමගෙන් මම අහන්න දෙය ප්‍රශ්නේ. ඇයි මේ ඔබතුමිය ධර්ම ගමනක යෙදී සිටින්නේ? මේක දුකක්ද? ඒ දුක ගැන තේරිලා තියෙනවද යම් කිසි මට්ටමකට? පොඩ්ඩක් අපිට ගැන කතා කරන්න පිටින්. එරන් සර්ණයි, එරන් සර්ණයි සියලු දෙනාටම ඉස්සෙල්ලාම කියන්න කැමති මේ 2016 ලැබූ වසර අපිට ඇත්තටම මේ දුක පිළිබඳ සත්‍ය අවබෝධය කරා යන්න අවසන් වෙනකොට වහවා ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම මට තේරෙන්නේ ඇත්තටම මේ දුක කියන එක මම උදෙත් දැන් දේශනාවක් ඇහුවා මේ මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ ඒ දේශනාවට අනුව ඇත්තටම මේ දුක පිරිසිඳ දැක්කේ නැත්තම් අපිට මේ ගමන සාමාන්‍යයෙන් නෙමෙයි හොඳටම හරස් වෙනවා කියන එක කියන්න පුළුවන් කියලා මට නම් වැටහුනේ. ඒ කියන්නේ මේ ඇත්තටම මේ දුක්ඛ සත්‍ය කියන එක මේ චතුරාර්ය සත්‍යයේ මූලිකම කාරණය දුක්ඛ සත්‍ය කියන එක පිරිසිඳ නොදැක්කොත් අපිට දුක්ඛ සමුදය කරා යන්න බැරි වෙනවා. සත්‍යයක් වශයෙන් නම් අපිට දකිනවා දැනෙනවා ඇහෙනවා දුක්ඛ සත්‍ය සත්‍යයක් සමුදය සත්‍ය සත්‍යයක් එතකොට නිරෝධ සත්‍ය සත්‍යයක් මාර්ග සත්‍ය සත්‍යයක් කියලා. නමුත් දුක පිරිසිඳ නොදැක්කොත් සමුදයට ඇවිල්ලා දුක පිරිසිඳ දකින්න බෑ. දුක පිරිසිඳ දැකලා හිතියොත් පමණයි දුක්ඛ සමුදයට එන්න පුළුවන් වෙන්නේ. ඒක ඉබේටම එන එකක්. ඒක ධර්මතාවයක් වෙන්න ඕනේ. කියන්නේ දුක පිරිසිඳ දැක්කොත් දුක පිළිසිත දකින්නවා කියන එකත් මේ මට තේරෙන විදිහට මම අහුන මම ආලා තියෙන විදිහට දුක පිළිසිඳ දකින්නවා කියන එක අපි අවිද්‍යාව මෝඩකම නිසා වෙම්ම සංස්කාරයක් කියනවා නම් අවිද්‍යාව සංස්කාර තුල ඉඳගෙන අවිද්‍යාව නැති කරන්න හොයන්න බෑ අපිට. අවිද්‍යාව හේතුයෙන් සංස්කාර උපදුනා නම් සංස්කාරවල ඉඳගෙන අවිද්‍යාව හොයන එක තේරුමක් නැහැ. ඇත්තටම අවිද්‍යාව කියන මෝඩකම නිසාවෙන් සංස්කාර ඉපදුනේ කියන එක අපි දැක්කොත් දැනගන්න ලැබුණොත් මේ දුක කියන එක අපිට පිළිසින් දකින්න පුළුවන් වෙනවා. මම වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම අදමයි සම්බන්ධ වුණේ මේ වැඩසටහනට. ඉතින් මේ පොඩ්ඩක් මේ අපි හැමෝගෙම මේ දුක කියන එක අවබෝධ කර ගැනීමට උදව්වක් වෙනවා ඇති කියලා හිතනවා. පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි ආශිර්වාදයෙන් බොහෝම හොඳ ප්‍රවේශයක් ඔබතුමිය ලබා දුන්නේ. බොහොම පින් ඒකයි මේ මේ සාකච්ඡාවට කවුද කොතනදී සම්බන්ධ වුණත් කමක් නැහැ. මොකද අපි හැමදාමත් කතා කරන්නේ තථාගත ධර්මයේ නිසා මේ සාකච්ඡාවෙන් බැහැර හෝ තථාගත ධර්මයේ ඇසිරෙන කෙනෙකුට ඕනෑම වෙලාවක එන්න පුළුවන් විදිහටයි සාකච්ඡාව යන්නේ. මොකද අලුත් දේවල් කතා කරලා නැහැ. යථාර්ථය තථාගත ධර්මයෙන් තමයි කතා කරලා තියෙන්නේ. නිසා ඔබතුමිය බොහොම හොඳින් අවතීර්ණ වුණා. ඒ අපිට මේ හොඳ ආරම්භිකුල් ලබා දුන්නා. අනේක වාරයක් තියෙන එකට. හොඳයි. මම ගෞරවයෙන් යොමු වෙන්න කැමතියි. ශ්‍රීමති මහත්මියට ඔබතුමියගෙත් දිනුත් ආලෝකයක් බලාපොරොත්තු වෙනවා සාකච්ඡාවේ ආරම්භක වටේට. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. අත්ත වශයෙන්ම දුක දුක කියන එක දැන් මීට අවුරුදු 8කට 10කට ඉස්සෙල්ලා බැලුවොත් ඒ අවධියේදී දුක කියන එක පිළිබඳ යථා යථාර්ථ වශයෙන් අවබෝධයක් තිබුණ නැහැ කියලා කියන්න පුළුවන්. අපි ජීවිතේට එන ප්‍රශ්නවලට විසඳ ගන්න ඕනේ කියලා එකින් එකට එකින් එකට මාරු කර කර මේ ඒ ජීවිත ගමන ආවා. ගියක් දොරක් හදාගන්න, රැකියාවක් කරන්න, ළමයි ඉස්කෝලවල දාගන්න, ඒ ආදී වශයෙන් කරගෙන ආවා. නමුත් ධර්මදේශනා අහන්න පටන් ගත්තට පස්සේ ඒ ධර්මයේ ඉගෙනීම් ජීවිතයට ගලපලා බලන්න පටන් ගත්තා. ඒව අහලා මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද? එතකොට ඔය කාලය අතරතුර අපිට කල්යාණ මිත්‍රෙක් හම්බුණා. ඊටාම දීර්ඝ විදිහට ඒ දුක පිළිබඳව අපිට අවබෝධ කෙරෙනවා. එතුමාට අප්‍රමාණ පිං. ඉතින් මේ ඒ අනුව මම දුක ගැන බලන්න ගියහම ගඟක් ගලනවා වගේ මේක දුකයි නේද මේක දුකයි නේද මේ ගර්භාෂයට ආපු දවස් ඉඳලා මේ වෙනතුරු මේ තිබිලා තියෙන්නේ දුක නේද අපිට අවබෝධයක් නැතුවවත් දුක නේද තියෙන්නේ ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායස්. ඕවයින් තොරවද මේ ජීවිත ගමන ආවේ. මේ ආකාරයට හිතන්න පුරුදු වුණා. එතකොට එහෙම හිතන්න හිතන්න ඒවා ඔප්පු වෙවි පේන්න ගත්තා. ඒ කියන්නේ බොහොම අඩු වයසෙන් අවුරුදු 24කින් සහෝදරයෙක් නැති වුණා. ලෙඩ රෝගවලට ගොදුරු වුණා. නොයෙකුත් දේවල් ඒ ආකාරයෙන් දැනෙන්න ගත්තා. ඒ නිසා මේ දුක නැති කරගන්න ඕනේ කියන දැඩි අධිෂ්ඨානයකට ආවේ දුක පිළිබඳ අත්දැකීම් ඇතුවයි. ඒක ඒ හේතුවෙන් ධර්මදේශනා අහලා ධර්මදේශනා වලින් ඒ දුකට හේතුව, ඒ කියන්නේ දුකට හේතුව දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගයේ වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතුයි මේ ගමන කෙලවර කරන්න නම් කියන හැඟීමක් ආවා. අන්න ඒ අදහස අනුව තමයි ওই ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන්නේ. තෙරුවන් සරණයි. සාදු සාදු සේරුවන් සරණයි. ඔව් බොහොම හොඳ කාරණා කිහිපයක් ඔබතුමී මතක් කරලා දුන්නා. විශේෂයෙන්ම කුතුහලම වේදි බවත් ඔබතුමී පෙන්වුවා. ඔබතුමා ඔබතුමීට උපකාර වූ කල්යාණ මිතුරෙක් හෝ මිතුරියක් පිළිබඳව මතක් කරලා බොහොම පිං. ඉතින් ඒ විදිහට අපි කාගේ ජීවිත දිහා හැරිලා බැලුවම දෙමාපියන් නැති වෙච්ච අවස්ථාවේදී ඇතිවෙච්ච දුක් ගැහැට ඒව මේ ඔක්කොම ඕනෑම මෙතන ඉන්න කෙනෙකුට මතක් කරගන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොම දුකක් බවම තේරුණා. ඒක ඇත්ත. මට මම අර කියන්නේ දැන් දැන් මටත් දැන් අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා මේ එනවා ඊටත් වැඩි කාලෙක ඉඳලා මේ බයිනලා මහ ජීවිතේ මහ දුකක් කියලා හිතලා ඔන්න පටන් අරගෙන මේ ධර්ම කටයුතු වල දෙන්න ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරගෙන යනවා. එහෙම ගියේ මම මේ දැන් මේ මොහොතේ මම කල්පනා මේ මතක් කරන්නේ ඉන්ලයින්සන් කල්ලාය මිත්‍රයෙන්ගෙන් ඒ විදිහට අතීතයෙන් පටන් ගන්න කතාව තනවන මේ දැන් ඉන්න තැනට එන්න. ඒකල දැන් ඉන්න තැනින් බලන්න දැන් මට දුක තේරෙනවද? මොකද මෙතන දන්නේ ඉස්සරහට යන්නේ. දැන් අද අද මේ ඉන්න මම අද ඉන්න මම මේ අද ඉන්න මේ ඊයේ පෙරේදා මම උඩ පාරවල ඉස්සරහට හිටපු ලලිත් දළුවත් නෙමෙයි අද ඉන්න දළුවත් තමයි මේ සත්‍ය අවබෝධ කරගන්න යන්නේ. මේ මොහොතේ මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන ගමන්. එතකොට මේ සෞත්‍රබෝධ කරගන්න හදන මට මේ දැන් මේ නදලුවතර මේ මොහොතේ නදලුවතර දුක තේරිලාද තියෙන්නේ තේරිලා නැත්නම් මට දැන් තේරිලා තියෙන දුක සහ මේ තථාගතයන් වහන්සේ විසින් දේශිත ආර්ය දුක්ඛ චතුරාර්ය සත්‍යයේ පළවෙනි එකනේ දුක්ඛ සත්‍යය. ඒතර මේක ආර්ය දුකක් ගැන කියන්නේ ආර්ය සත්‍යයක් ගැන. ඒ ආර්ය සත්‍යයක් බවට කිව්වා වූ දුකද මට මේ තේරිලා තියෙන්නේ. මගේ ලෙඩ මගේ අසනීප අම්මා තාත්තා නැතිවීම ඒක ආර්ය තත්ත්වයෙන් කිව්වා වූ දුක්ඛ සත්‍යයද ඒක මට තේරලා තියෙන්නේ ඒක තේරුම් ගන්න මම අවශ්‍ය කුමද්ද කළ යුතුද කුමද්ද කළ යුතුද කියන එක පසුට දීමු ඒ දුක අපිට තේරලාද තියෙන කියන එක ගැන තමයි එන්නේ මේ දැන් ඉන්න මට හොඳයි මම තවත් කල්යනා මිත්‍රෙකුට යොමු වෙන්න මම ගෞරවයෙන් ඉතාමත් ගෞරවයෙන් වින්සන් මහත්මයාට යොමු වෙන්නම් ඔබතුමාට පුළුවන් අපිට ඉතින් නමක් කියන්න. දෙරුවන් සරණයි. මේ ඊටාම අප්‍රමාණ පින් මේ අවස්ථාව ලබා දෙන්නටයි සහභාගී වෙන සියලු දෙනාටම. මගේ අත්දැකීම ඉතා කෙටි කාලයක තියෙන්නේ සාපේක්ෂක බලනකොට මේ සහභාගී වෙන උදවිය මේ කියන දේවල් වලින් තේරුම් ගන්න හැටියට මේ දැන් මේ දුක පිළිබඳ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට නම් උත්තර දෙන්න පුළුවන්. නමුත් මේ අවබෝධය කියන එක නම් ලැබිලා නැහැ මොකද මොහොතෙන් මොහොත දුක සැප මාරු වෙනවා ඒ తాවකාලික සැප තියෙනවා සැප නැති වුනහම දුකයි ඒ වුණාට ඒ වෙලාවේ සැප වෙන්නේ ලියුමක් වෙනකම් බලන් ඉන්නවා එතක දුකයි ලියුම එනවා සැපයි ඒකේ තියෙන ආරංචිය නරකයි දුකයි ඔහොම ඉතින් මාරු යනවා නමුත් අවබෝධ කළාද කියන එක දුක හරියටම මේ දලුවත් මහත්තයාගේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ කිව්ව විදිහට මට පැහැදිලි අවබෝධයක් නැහැ අවබෝධය දුක අවබෝධ කළාද කියන එක දුක සත්‍යය හැබැයි එකක් දකිනවා ධර්මයේ මාර්ගයට පිළිපැන් පිළිපැත් පිළිපැන් පිළිපන්නට පස්සේ ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ ජීවිතය හොමින් ගත කරන සතුටින් ගත කරන මේක තමයි කියන්න තියෙන්නේ. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි මට අනේක වාරයක් පින් බොහොම හොඳ උපකරණයක් ඒ වගේම බොහොම හොඳ පැහැදිලි කිරීමක් කියලා හිතෙනවා. ඔතෙන්ට තමයි එන්න ඕනේ. අපිට ඇත්තටම මේ දුක තියෙනවා. හැබැයි දුක නැති වෙනවා. දැන් මම කිව්වෙස්මිට කලින් කියලා තියෙනවා. දැන් මට heart problem එකක් තියෙනවා. ඉතින් එතකොට අයියෝ ඉතින් තරුණ වයසම සාමාන්‍ය තරුණ වයසකදී හඳුනා එකෙන් එතකොට මේ පා වෙන ජීවිතේ කොච්චර හිටපු හොඳ හිටු මම ද ඊට පස්සේ ඉතින් ජීවිතේ පාවල ධර්ම ඩොමේන ධර්ම සාකච්ඡා පාවල ඒක තමයි තමයි ඊළඟ පටන් ගත්තා. ඉතින් ඒ වගේ මේ එහෙම කටයුතු කරනවා. හැබැයි ඉතින් ටික පෙකට පස්සේ ලිපිටෝ ගහලා ඇස්පිරින් ගහලා හරි මේ ඉන්නකොට ඉතින් ඔක අමතකයි. ඔන්න ආයි යනවා ඉතින් කාර් ගන්නවා, ගෙවල් ගන්නවා ආයි වෙන වැඩ. කොහොමද ඉතින් අර අවබෝධය? අර ඔබතුමා කිව්වා වගේ තමයි අර ලියුමාවන් පස්සේ සතුටුයි. ලියුම එනකම් බලන් ඉන්නකොට දුකයි ලියුම නැති කාලේ. ඒ වගේ තමයි. ඉතින් ඒක තමයි කතා කරන්නේ. අපිට ওই අවබෝධ තමයි තියෙන්නේ. ඊට එහා ලියව අවබෝධයක් අපිට තියෙන අය ඉන්නවා මෙතන. ඇති. ඉතින් අපි ඒක ගැන කතා කරමු. හොඳයි. මම ඊටම ගෞරවයෙන් පద్ම මහත්මිය පිළිගන්නවා මේ හැමදාමත් ඔබතුමා ඔන්ලයින් ඔන්ලයින් ඉන්නකොට ගන්න හරිය කැමැත්තෙන් ඉන්නේ ඔබතුමගෙන් ගොඩාක් දේවල් අපිට කතා කරන්න දැනගන්න පුළුවන් නිසා. පද්ම මහත්මියට මම යොමු වෙන්න දාපිට සම්බන්ධ වෙන්න. ගනුවත් මහත්තයා බොහොම පිං මම මේ සාකච්ඡාවලට සහභාගී වෙලා නැහැ. විශේෂයෙන්ම මේ මේ වෙලාව ඊටම නුසුදුසු නිසා මට නමුත් මම ඊට සතුටෙන් සහභාගී වෙනවා මේ මොහොතේදී ඔබතුමාගේ වැඩපිළිවෙල ඉතාම කල්යාණ මිත්‍රතාවයෙන් පවතින වැඩසටහනක් මට පුළුවන් විදිහට මම විස්තර කරන්න බලන්නම්. ඒ කියන්නේ මම ඒකට නම් දක්ෂ නැහැ. ඒ කියන්නේ දැන් දුක කියලා අපි මම මම මේ සහභාගී වුණේ විනාඩි 5ක් විතර කාලය ඇතුළත වෙන්න ඇති. දුකේ කියන එක අපි මේ මේ වටහා ගන්නකම් කය සම්බන්ධයෙන් සිත සම්බන්ධයෙන් එහෙමම කරන එක නෙමෙයි මෙතන මට පේන විදිහට තියෙන්නේ දැන් මුළු රෑම මම ඊයේ රාත්‍රියේ මට නිින්ද ගියේ නැහැ මං හිතුවා මොකද කියලා මං උදේ වෙන්න භාවනා කරනකොට මම බැලුවා ලෝකය කියන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ මේ අපි මිරිඟුව පස්සේ දුවනවා නම් මුවෙක් වගේ වතුර බොන්න. අපිට දුකෙන් මිදෙන්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක සැප දෙක දෙකම තියෙන බව. නමුත් ඒව ඒවා ස්ථිර දේවල් නෙවෙයි. ඒවා తాවකාලික දේවල්. මේ දෙක මැද අපි කල්ප ගණන් කල්ප ගණන් එනවා. නමුත් ඇයි මෙහෙම වෙන්න හේතුව? ඒකට හේතුව වෙන්නේ අපි මේ මේ මිරිඟුවක් පස්සේ දුවන එක තියෙන්නේ. මෙතනින් මට කෙලින්ම කියන්න තියෙන්නේ මම දන්නේ නැහැ පොඩි මේ සාමාන්‍ය විදියකට කියන්න ධර්මය හැමතැනම තියෙනවා මම ඉගෙන ගත්තේ පිටිගල ගුණරත්න හාමුදුරන්ගේ නොයි මේ මංකඩවල සුදස්සන හාමුදුරන්ගේ ධර්මය නෝ මට පුළුවන් වුණා හුඟක් දුරට යන්න. එතකොට දැන් මෙතන තියෙන්නේ අපිට ඉන්ද්‍රිය පහක් තියෙනවා. මේ ඉන්ද්‍රිය පහ මිරිඟුවක්. ඒ කියන්නේ අපිට ඇසක් තියෙනවා ඇසක් පේන්නේ නැහනේ. දැන් ඇසයි රූපයයි එකතු වුණු තැන අපිට රූපයක් පෙන්නනවා. රූපයක් හැදෙනවා. ඒ රූපය අපිට පේන්නේ නැහැ. ඒ රූපය දකින්න ඇහැට ඒ රූපය පේන්නේ නැහැ. මොකද මේ හිතන්න කියන්න පුළුවන්කම තියෙන්නේ සිතකට මිසක් මනසට මේ මනසෙන් හැදුණු සිතකට මිසක් ඇසට ඒ ශක්තිය නැහැ. මෙන්න මේ ශක්තිය අපි ඉගෙන ගන්නකම් අපිට දුකෙන් මිදෙන්න බෑ. දුකෙන් මිදෙන්න නම් මෙතෙන් තමයි එන්න තියෙන්නේ. එතෙන්ට ආවට පස්සේ අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ කියන්නේ මම කලිනුත් කියලා තියෙනවා දැන් ගහක් ගහක් ආලෝකයක් තියෙන තැනක පොළවක් තියෙනවා නම් එතෙන්ට ගහේ හෙවණල්ල වැටෙනවා. නමුත් හෙවණල්ලේ කියන්නේ ගහ නෙමෙයිනේ. ආලෝකයක් නෙමෙයි, පොළවක් නෙමෙයි. වෙනමම දෙයක් එතෙන්ට වැටෙන්නේ. ඒ විදිහටම ගන්න මේ ආලෝක මේ පහනක් දැල්ලක් තෙල් තියෙන තැනක මේ දැල්ලයි තෙලොයි තිරයකුයි තියෙන තැනක ආලෝකයක් වැටෙනවා. අරව හේතු මේ ආලෝකයේ ඵලය. ඵලයට යන්න බෑ ආපහු හේතුව කරා. ඒ වගේම මේ බලන්න මේ ආලෝකයේ අර දැක්ක රූපයට කිසි අතන හේතුවට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම ඇසයි රූපයයි එකතු වුණු තැන වැටෙන රූපය විඥානයත් එක්ක අර දකින් ඇහැට අපි හිතන රූපයක් ඒකට වැටිලා නැහැ. ඒ පේන දේ ඇසට අඳුර ගන්නත් බෑ. ඒකෙන් ඒක රෙකග්නයිස් කරන්නේ නැහැ. ඒක අල්ල ඒක එතෙන් වෙන්නේ තින්නා සංගති පස්සෝ කියලා මෙතන පස්ස වුණා විතරයි. පස්ස වෙනකොටම සංඥාවෙන් මේක අල්ලනවා. සංඥාවේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මිරිඟුවක් කියලා. සංඥාවෙන් ගන්නේ පාටයි මේ සටහනයි. එතකොට ඒ ඇහෙන් දැක්කපු එකේ ප්‍රතිබිම්බයක් මෙතෙන්ට වැටෙන්නේ. මෙන්න මෙතන හොඳට වටහා ගන්න මේ කියන්නේ අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ඉන්නේ ලෝකයේ ඇතුලේ. ලෝකය කියන්නේ කටුවක් ඇතුලේ, විතරයක් ඇතුලේ ඉන්නේ. දැන් මේ වැටෙන ප්‍රතිබිම්බය වැටෙන්නේ කොහාටද? මේ මේ සංඥාව වැටෙන්නේ මනසට අල්ලගත්තා. උතන ඔය කටුව ඇතුලට ගත්තා. එතකොට මේ කටුව ඇතුළට ගත්ත රූපයත් එක්කයි අපි ගනුදෙනු කරන්නේ. මොකද ශබ්දයට කනටවත් අසකන නාසය දිව කයට පුළුවන් කමක් නැහැ තමන් මත පතිත වෙන දේක රසය විඳින්න. රසය විඳින්නේ මන. එතකොට මන රසය විඳිනයි මන කියන්නේ අභ්‍යන්තර දෙයක්. මන කවදාවත් එළියට ඇවිල්ලා නැහැ. බාහිරයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට එළියේ දැන් මේ ඇසෙන් අරන්දු ඇසට ලැබුණු රූපයේ ප්‍රතිබිම්බයක් තමයි සංඥාවෙන්. ඒක සටහනක් විතරයි ගත්තේ සංඥාවෙන්. ඒක අරගෙන තමයි මේ ලෝකයේ ඇතුලේ සියලුම කටයුතු කරන්නේ. එතකොට අපි මේ කරන්නේ අපි කවදාවත් මේ ලෝකයෙන් එළියට ගිහිල්ලා නැහැ. කටුවෙන් එළියට ගිහිල්ලා නැහැ. කටුව ඇතුලේ ඉඳගෙන තමයි අපි මේ සේරම අරයා මෙයා කියුවා මෙහෙම කරනවා මට මේක පේනවා අරව පේනවා කියලා එක එක දේවල් දකින සේරම කටුව ඇතුලේ ඉඳගෙන දකින දේවල් ලෝකයේ ඇතුලේ ඉඳගෙන දකින දේවල් ඒ අතින් බලනකොට කටුවෙන් එළියේ එළියට ආපු එක්කෙනාට පේන්න විදියක් නැහැ එළියේ යම් කිසි දෙයක් තියෙන බවක් ඒක දකින්න අපිට අසකමනාසය දිව නැහැ පාවිච්චි කරලා ගන්න බෑ එහෙමනම් එළියේ තියෙන්නේ සතර මහා භූත ධාතුව තිබුණ හැරි නැති හැරි අපිට ඒක දකින්න පුළුවන්කම එළියට ඇවිල්ලා ඒවා ඒව විඳින්න පුළුවන්කමක් අපිට නැහැ. විඳීම සම්පූර්ණයෙන්ම සිදු වෙන්නේ මනසින්. එතකොට මනස තියෙන්නේ ඇතුලේ. බාහිරේ ඇතුලේ ඉඳගෙන ඇතුළම විඳින්මින් අපි හිතනවා අපි බාහිරයත් සමග සම්බන්ධයක් තියෙනවායි කියලා. මට සමා වෙන්න මේ තමයි මම දකින දේ ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මට උත්තර දෙන්න පුළුවන්කම ඇති වෙන්න පුළුවන්. මගේ අතින් වැරද්දක් සිදු වුණා නම් සමාව වෙන්න. තෙරුවන් සරණයි. සාදු සාදු මොන වැරද්දක්ද බොහෝම අගනා ධර්ම කාණ්ඩයක් ඉස්මතු කළ දුන්නා. අද මොහොතක කලින් අසුදසන හඳුරු විසින් අලුතෙන් දේශනා කරපු දෙසනාවකුත් මම රේඩියෝ දාලා තිනවා ඒක මම රේඩියෝ රේඩියෝ කියන්නේ එකම ඇහුවා. ඉතින් ওই කාරණාවන්ම බොහොම හොඳින් උන්වහන්සේ පැහැදිලි කරා. ඉතින් ඒවා ඉතාමත්ම මේ මන මනස අරින ධර්ම කාණ්ඩයන්. ඉතින් කල්යනා මිත්‍රෙන්ට ඒ පිළිබඳව යමක් එතුමිය සම්බන්ධ වෙලා ඒ අදහස ප්‍රකාශ කළ වෙලාවෙම නිසා අහලා දැනගන්නට අපි බාධාවක් නැහැ. කාටද තියෙනවද යමක් ඒ ගැන කතා කර අහන්න. එතුමියට යොමු කරන්න. ඒ කියපු කාරණා පිළිබඳව තේරුණා අඩු නම් තේරුණා මදි නම් ඒ ගැන තවත් පැහැදිලි කිරීමක් ඕන නම් අපි මේක අවස්ථාවක් කරගත්තට අමනම් පෑන්නේ නැහැ. හොඳයි හොඳයි ඒ කාරණාව පිළිබඳ මම හිතන කට්ටියට අවබෝධයක් ඇති මම එමුණා ඊටම ගෞරවයෙන් සේන මහත්මයාට වෙන කැමති සේන මහත්මයා ඔබතුමා අපේ දුක්ඛය ගැන ඔබතුමාට තේරෙන විදිහට කියන්නේ දුක තේරලාද තියෙන්නේ දුක ගැන දන්නවාද එහෙනම් දැන් දුකේ සමුදය හොයන්නද තියෙන්නේ ඊට පස්සේ ඒකද දැන් තියෙන්නේ දුක තේරලා තියෙන්නේ මේක මේ ඇත්තටම එපාද මේ ජීවිතේ නිර්වාණය ඕනද තේරුම් ආපනේ. තෙරුවන් සරණයි දවසෙම කියනවා නම් එහෙම දුක තේරෙලවත් නැහැ නිර්වාණය ඕන කමකුත් නැහැ දැන් තියෙන තත්ත්වය නෝ දැන් ගොඩක් බණයේ දේශනා අහලා තියෙන මේ දුක ගැන ගොඩාක් දෙනෙක් හැමතැනම කියන ප්‍රධානම කරුණක් තමයි දුක ගැන ඒ කියනකොට තේරෙනවා ඇත්ත මෙහෙම දෙකක් තියෙනවා කියලා නමුත් ඒ වගේම අනාගතයේදී දුක එනවා අතීතයේදී දුක එනවා කියලා මේ නිකන් අනුමාන අහලා තියෙන දැනුම විතරයි තියෙන්නේ. නමුත් වර්තමානයේ මේ දැන් ඉන්න වෙලාවේ මේ දැන් මේ කතා කරන වෙලාවේ මට දුකක් තියෙනවද කියලා මට පේන්නේ නැහැ. ඒ වගේම මේ දැන් තියෙන වෙලාවේ මට මේ නිවනක් ඕනේද කියලා මට මේ අවස්ථාවේ ඒක මට පේන්නේ නැහැ. ඒක තමයි මට හිතෙන්නේ මේක මේක මෙතන තියෙන සම්පූර්ණයෙන් අපි කරගන්න ඕන එකයි කියලා. මේ අතීතයේ උපදිනකොට දුකයි අරක දුකයි මේක දුකයි කියන එකට වඩා මේ දැන් ඉන්න මොහොතේ දුකක් ඇති වෙනවාට ඒ කියන්නේ මගේ මට මම තේරුම් අරගෙන තියෙන්නේ මේ දුක කියන එක ඇති වෙන්නේ ඇත විසින් කෙලස් වේගයක් ඇති වුණොත් විතරයි කියලා. එතකොට කෙලස් වේගයක් තියෙනවා නම් එතන දුකක් තියෙන්න ඕනේ. ඉතින් කෙලස් වේග නැහැ කියලා නෙමෙයි කෙලස් වේග අපිට පේන්නේ අනේ මොහය කියන එකෙන් පේන්නේ නැති නිසා මේ දුකක් කියන එක පේන්නේ නැහැ. ඉතින් දුකක් පේන්නේ නැත්නම් කොහොමද දුක නැති කරගන්නේ? ඉතින් ඉස්සෙල්ලම දුක බලා ගන්න ඕනේ. හින්දා මේ දැනට තියෙන කොයිතරම් මේ මට අපි නෙමෙයි මම කොයිතරම් බණ අහලා තිබ්බත් කොයිතරම් දේශනා ඇහුවත් දුක ගැන ඒ ඒ කියන්නේ සාමාන්‍ය අවබෝධයක් එනවා මේ දේශකයන්ගේ දක්ෂකම අනුව. නමුත් ඇත්ත වශයෙන්ම මට ඒක තේරිලා නැහැ. තේරිලා නම් මට මේ මොහොතේදී හැම මොහොතකදීම ඒ දුක ගැන තීරමක් ගන්න වෙනවා කියන එක මට තේරෙන්නේ. තේරුම් ගන්නයි. පෙරුවන් සරණයි මෙතෙන්ට මම තව වචනයක් එකතු කරන්නද කියලා මම මේ ප්‍රශ්න කරනවා ගැසරි මහත්මිය පෙරුවන් සරණයි බොහොම පිං ඒකේ හරි මේ දුකේ කියන එක දුක කියන වචනය තව විදියකින් තේරුම් ගන්න පුළුවන් දුක්ඛ දෙකක දු දෙකක් ඛ ෂයවීම දෙකක ෂයවීම දුකයි කියලා කියනවා එතන කියන්නේ ඒක අනිත්‍යයි කියන බව. මේ අනිත්‍ය බව තමයි දුකට හේතුව ප්‍රධානම හේතුව වෙන්නේ ඒ කියන්නේ දැන් අපි බලාපොරොත්තු අනිත් එක තණ්හා ජායති සෝකෝ කියලා බුදුරජාණන් වහන්සේ එක සැරේටම උදාන් අනනකොට බුදු වෙනවත් එක්කම එතන පෙන්නනවා මේ තණ්හාව නැමැති වඩුව හදන ගෙය නිසායි ඒකෙන් බේරුණු එක නිසායි බුද්ධත්වය ඉච්ච මම කියන හැටි අපි දන්නේ මේ ඒ දුකෙන් නිවුනේ ඒ කියන්නේ තණ්හාවයි ප්‍රධාන හේතුව තණ්හාවට හේතුව නැති දෙයක් ඇති ලෙස ගන්න බවයි ඒ කියන්නේ එතන කියනවා දැන් ඔබතුමා කියපු කතාව හරි අපි එතකොට අපි මේ මේ මොහොතේ ජීවත් වෙන එක්කෙනාට දුක දැනෙන්නේ නැහැ අපි නමුත් ජීවත් වෙන්නේ නැහැනේ මේ මේ මොහොතේ ජීවත් වෙන්නේ නැහැ අපි වර්තමානයේ අපි හැමතිස්සෙම ජීවත් වෙන්නේ අතීතේ හරි අනාගතේ හරි ඒ කියන්නේ දැන් මේ මොහොතේ ජීවත් වෙන එක්කෙන එතෙන්ට සිදුවෙන දෙයට යම් කිසි දෙයක් අපිට කරගන්න පුළුවන්. නමුත් අපි අපේ යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් මේ සිත මේ මොහොතේ අපි හිතව ගන්නෙ නැති නිසා අර මම කලින් කියපු සංඥාව දැන් ගත්ත දේ දැන් කෙනෙක් කියලා ගත්ත කියලා හිතන්නකො කෙනෙක් කියලා ගත්ත නම් ඒ සංඥාව මනසට තියෙනවා මනස හැමතිස්සෙම කරන්නේ ඒ තමා ළඟ තියෙන සංඥාවත් එක්ක සෙල්ලම් කරනවා අපිත් එක්ක. ඒ කියන්නේ සංඥාවන් අපේ ළඟට එනවා. හරි. ඒ ඒ හිටපු ගමන් අපිට පේනවා යම් කිසි රූපයක් අපේ රූපය පස්සේ දුවනවා. දුවනවායි කියන්නේ අපි හිතනවා මෙයා නිත්‍යයි මෙයා ඉන්නේ එක්කෙනානේ දැන් අපිට අම්මා පේනවා කියන්නකො මේ අම්මගේ දැන් අම්මා මැරිලා කාලයක් වුණා අම්මගේ ඡායාව අපිට අර මනසට ගත් මෙතන සිදුවෙන්නේ පොඩ්ඩක් එන මේ මෙතන සිදුවෙන්නේ අර හටගන්න දේ එවෙලම නැති වෙනවා නමුත් සංඥාවෙන් අල්ලගත්ත දේ නැති වෙන්නේ නැහැ. දැන් මේ ඒක රූපයක් නෙමෙයිනේ. ඒක ඒක ඒක මිරිඟුවක්. මේක නැති වෙන්නේ නැහැ. නමුත් මේක අපේ ඉදිරියට හැමතිස්සෙම ඇවිල්ලා කියනවා හරි අම්මට මට මේ ටික කරලා දෙන්න බැරි වුණානේ අර ටික කරලා දෙන්න බැරි වුණානේ එහෙම නැත්නම් තව කාට හරි එහෙම නැත්නම් මට තව ගයක් ඕන එහෙම නැත්නම් මට දරුවෝ ඕන එහෙම නැත්නම් අපිට හැමතිස්සෙම යම් කිසි දෙයක් බලාපොරොත්තුවක් තියෙනවා අපේ ළඟ මේ බලාපොරොත්තුව පස්සේ අපි දුවනවා එහෙම නැත්නම් අපිට ද්වේෂසිතක් තියෙනවා ඒ ද්වේෂය පස්සේ දුවනවා තණ්හාවේ කියන්නේ ලෝභ මෝහ ද්වේෂනේ එතකොට ඒව කෙලස්නේ එතකොට අපි ඇතුළට ගත්ත රූපය සංඥාවේ තියෙන්නේ ඔන්න ඔය තුන ලෝභ, ద్వේෂ, මෝහ තියෙන ඒවා ඒව කෙලෙස්. ඒකයි දුක. මම හරියට තේරුම් කරාද දන්නේ නැහැ. ඉතින් දරුවන් තරමයි. සාදු සාදු සාදු. බොහොම පින්ජාසිරි මහත්මිය. සේන මහත්මයයි මතු කාරණාවට තවත් පැහැදිලි කිරීමක් කෙරුණ ජයසිරි මහත්මියගෙන් අනේක වාදයක් පින් හොඳයි මම ඊටම ගෞරවයෙන් යොමු වෙනනම් කමල් මහත්මයාට කමල් මහත්මයා ඔබතුමාට පුළුවන් ඉතින් තිරුවන් සරණයි රයිත් මහත්මයා සමාවෙන්න මගේ භාෂාවට භාෂාව තරම් හොඳ නෑ මේ කතා කරන විලාසයත් එච්චර හොඳ නෑ නමුත් යමක් කියන්න බලාපොරොත්තු වෙනවා ගොඩක් ගොඩක් අය ගොඩක් දේවල් දැන් කියුවා මේ වගේ හුඟක් මේ හුඟක් හුඟක් අදහස් දුන්නා බොහොම හොඳයි. දැන් ඉස්සලා මාත්‍යා කිව්වා වගේ අපිට අපිට දුක දැනගන්න ඕනකමක් තියෙනවාද කියලා. පළවෙනි හිතන්න අපි දුකක් දැනගන්න ඕනකමක් තියෙනවාද කියලා. මම හිතන්නේ හුඟක් අයට ඕනකමක් තියෙනවා කියලා මාත්‍යා කිව්වා වගේම. එතකොට මේ අපි දුක දැනගන්න මහන්සි වෙලා තියෙනවාද? ඒක බලපුවම හුඟක් අය හිතනවා මහන්සිලා තියෙන කියලා මම හිතන්නේ ඒ උනාට මගේ අදහස තියෙන්නේ අපි ඒ තරම් මහන්සියක් දරන්නේ මොකද අපිට හැම දෙයක්ම අර ඔබතුමා කිව්වාගෙම මෙතන ඉන්න හැමෝටම වගේ සෑහෙන දේවල් තියෙනවා. මේ එතකොට අපි අනිත් පැත්තෙන් බලනකොට අපි අපි මොනතරම් වටිනාකමක් දෙනවද අපේ දේවල් මම මගේ දේවල් ගැන කොච්චර වටිනාකමක් දෙනවද කොච්චර ආඩම්බරද මේ ඒ ඒක ගැන කෙනෙක් කල්පනා කරන්න බලන්න. මගේ දේ මගේ ගෙදර මගේ කාර් එක මගේ ඔක හැම වෙලේකම මගේ කතාව. ඔක කියනවා. එතකොට මේ අපි අපි අපි මේ මේ අතින් මේ යමක් අත්තරින්ද කියලා හිතුවද මොනවද? කවද්ද හිතුවේ? මේ මම ප්‍රශ්න අහන්නේ හැමෝටම කල්පනා කරලා බලන්න. ඒකල මොනවද කරලා තියෙන්නේ මේ? අපි මේ දුක හඳුනා ගන්න කියලා අපි අපි දන්නවනේ චතුරාර්ය සත්‍ය පළවෙනියෙන්ම දුක හඳුනාගත්තේ නැත්නම් අපිට එතනින් එහාට යමක් නැහැ කියලා. අපි දුක තෝකේට අපි අපි අපි මේ මේ දුක දුක හඳුනා ගන්න මොනවද කරලා තියෙන්නේ? දැන් බුදුහාමුදුරු බුදුහාම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා අපිට සෑහන සෑහන දෙයක් අයින් කරන්න වෙනවා කියලා. සමාවෙන් මගේ භාෂාවට මට අතට තේරෙන්නේ අපි මේ සැක්‍රිෆයිස් කරලා තියෙන මොනවද ඒ වෙනුවෙන්? හිතලා බලන්න මොනවද අපි සැක්‍රිෆයිස් කරලා තියෙන්නේ කියලා. ඇත්ත වශයෙන් මුකුත්ම කරලා නැහැ. උගුණ ලිකමට කල්පනා කරලා බලද්දී ආහාර නවත්තන්න, ආහාර අඩු කරන්න. හිතලා බැලුවද ඉගෙන? දැන් අපි සිල් ගන්න ගියාම අපිට කියනවනේ එක එකවරුව ගන්න කියලා නමුත් ඒක කරන්නේ නැහැ නේ කවුරුවත්. එතකොට ඇයි බුදුහාමුදුරුවෝ කතාව කියලා තියෙනවනේ ආහාර ආහාර ආහාර අනුභව කරන ප්‍රමාණය මොනවද limit කරන්න කියලා හිට. ඒ කරලා තිනවද කවුරුහත්? නෑ හැමෝටම කන්න ඕන, පාටිස් යන්න ඕන ඒවා තියෙනවා. එතකොට නින්ද නින්ද නිନ୍ද අඩු කිරීම මොන තරමට අපි කරලා තියෙනවද? එහෙම එහෙම ඒ දෙක කරලා බැලුවොත් සමහරට මේ දුක දුක හොයාගන්න දුක තේරෙන්න පටන් ගන්නවා. දුක වැටෙන්න පටන් ගන්නවා. ඒ බුදුහාමුදුරු මේ දේවල් කියලා තිනවා මේ කරන්නයි කියලා හිත. අත් වශයෙන් සිල් ගන්නවා කියලා හැම කරන්නේ ඒ වගේ දේවල්. නමුත් ඒක ඉවරනන් පස්සේ අපිට ඒ ඊගා මාසේ එනකන් කවදාවත් අපි එහෙම කරනවද නැහැ නේ. අන්න ඒකයි මට කියන්නේ මේක මම මම මේක මගේ මම මම කරලා දැනගත්තු දෙයක් නේ කියන්නේ මේ එතකොට තේරෙනවා දුක කියන්නේ මොකද්ද කියලා ඒක ටික ටික එතකොට ආසාව ඇති වෙනවා මේ මේ පැත්තට හොයාගෙන යන්න දැන් මම අවුරුදු 4කට ඉස්සර ඉස්ලා ඇත්ත වශයෙන් නමින් බෞද්ධයෙක් වුණාට බෞද්ධයෙක් වෙලා හිටියේ නෑ ඊට පස්සේ තමයි මේ ඉගෙන ගත්තේ බොහොම පොඩි කාලයක් ඇතුළත සාමට සිසිලෙන් බොම උදව් වුණා මට ඒකට. මට සම්පූර්ණ දුක වැටහිලා නැහැ. ඒ වුණාට මට දැන් යමක් තේරෙනවා. ඒ කියන්නේ මොකද්ද කියන්න එන්නේ කියලා හිතා. සමහරවිට ඒ ඇති අනික බොහොම අනික් අයගේ බොහොම කතා බොහොම ලස්සනයි. මේ බොහොම සන්තෝෂයි ගැන. මගේ කතාව ලස්සන නොවෙන්න පුළුවන්. ඒකට සමාවෙන්න එහෙම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කවමත්ය සාදුසාදුනේ. මම අවංකව මම හැමකට හැමෝම කියනකොට මම හැමෝටම පස්සේ යම් කිසි දෙයක් හොඳ පැත්තෙන් කිව්වා ඒ නිසා කතිය දෙනාදී මේක මේ නිකන් ප්‍රවෘත්ති හින්දා කියනවා කියලා නෑ එහෙම නෙමෙයි හැමෝන්ගෙම ආනකොට මොන තරම් ඒ කියපු දේවල් අගයක් වටිනාකමක් තියනවද කියන එක තේරෙනවා. දැන් ඔබතුමා පැහැදිලි කරනකොටත් ඔබතුමා පැහැදිලිවම කිව්වා ඇත්තටම ඇත්තටම මේ දුක හොයන්න කවුද උනන්දු වෙනවද? අපි හැමෝම නම් දැන් මම දන්නවා මෙතන ඉන්න මේ කට්ටිය ඔක්කොම අවුරුදු 15ක් 20ක් අපිත් එක්ක වැඩ කටයුතු කරනවා. එහෙම කරන අපිම හිතලා බැලුවොත් එහෙම කරන ඉන්න තම තමන්ම හිතලා බැලුවොත් මම එහෙම කරන බලයත් ඒක පේනවනේ ඊට අමතරව මම තවත් මහා විශාල කාර්යභාගයක් කරනවා ඒක අපිට කියන්න ඕනේ නැහැ තමන්ම හිතලා බලන්න එතන තියෙන්නේ කාම විතක්කත් එක්ක යන ගමනක්ද තියෙන්නේ එතන තියෙන්නේ වෙන ගමනක්ද තියෙන්නේ එහෙම තියෙන විදියක් නැහැ. අර දුක කියන එක පිළිබඳව අවබෝධයක් වෙලා මේ දුක නිසා තමන් මහා මේ භයානක සංසාර ගමනක යන ගමනක මේ ඉන්නේ කියන අවබෝධය ඇතුව කටයුතු කරනවා නම් අර අර පැත්ත නැති වෙමින් යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මේක දැන් අපි අවුරුදු දෙකක් තුනක් මේ කටයුතු කරන කෙනෙකුට කියන එක සාධාරණයි. මොකද ක්‍රමක්‍රමී යන ගමනන්නේ. නමුත් මෙතනින් අපි ඔක්කොම අවුරුදු මම හිතන්නේ 10 පරණපු කාඩක් මේ ගමන යන උත්සාහ කරන අය නිසා මේ වෙනකොට එහෙම එකක් නැත්තා වගේ කියලා Tamanට හිතෙනවා නම් Taman හිතන්න ඕනේ එහෙනම් මට මේ තාම මේ ආර්ය දුක කෙනෙක් ගැන නැහැ ඉච්චර අවබෝධයක්. මේ බුදුහාමුදුර දුකයි කියලා කිව්වට මම මේ හොයන්නේ මේ මේ වෙලාවේ මේ ජීවිතේ තියෙන දුකක් ගැන ඒකට විසඳුම් එහෙම නැත්නම් මේ අර කවුරු හරි කිව්වට අපායවල වල මේ ඒවල දුක ඇති කියලා එහෙම එකක් නිසා තමන්ට අර මේ හරියට වැදින නැහැ වගේ ද කියලා තම තමන් හිතන්න තමයි ඕනේ. ඒක තමයි කමල් මහත්මයා අපිට බොහොම පැහැදිලිව කිව්වේ. හොඳයි. අපි මේ සාකච්ඡා ආරම්භයේ තාම ඉන්නේ. ඒ නිසා කල්‍යාණ මිත්‍ර අපි නැවත අවස්ථාවක් තියෙනවා කතා කරන්න. මම ඊටම ගෞරවයෙන් අයිරින් අක්‍රියම වෙන්න පෙරවන් සර්ණයි සියලු දෙනාටම මම වුණාවෙන් අහගෙන හිටියේ මොකද අවවාදම් ශාසනා ඉතින් ඒ ඒ අනුව මගෙත් අදහස මේකයි දැන් දුක කියන එක මම තේරුම් ගන්න තියෙන්නේ මේ වෙනස් වීම කියන එක. ඉතින් කවදාවත් බලාපොරොත්තුවක් ඉෂ්ට බලාපොරොත්තුවක් තියාගත්තට කවදාවත් ඒක ඉෂ්ට වෙන්නේ නැති බවත් මේක නිතරම පෙරලෙන සිතක් තමයි මේ අපි අල්ලගෙන ඉන්නේ. ඒක නිසා ඒක සිතේ තියෙන මායාවක් තමයි මෙතන අපි අත්විඳින හැම වෙලෙම කියන එක විතරම තේරෙනවා. ඉතින් කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාගේ ඔබ වෙන කල්යාණ මිත්‍ර අයගේත් දේ ඒ කියන අදහස් අනුශාසන ඇසීමෙනුත් මේක නිතර නිතර මතක් කරමින් ජීවිතේ මේ වර්තමාන මොහොතෙන් තේරුම් වර්තමාන මොහොතෙන් වැඩි ප්‍රයෝජනක් ගන්න ආකාරයට අප්‍රමාද වෙන්න තමයි මේ කටයුතු කරන්නේ. දැන් හෙට උදේ තියෙනවා අපේ මෙල්බන් මේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ පැය 18ක වගේ කාලයක භාවනා වැඩසටහන සීල භාවනා ඒකටත් යන්න හිතනවා හැම වෙලෙම. ඉතින් ඒ වගේ දේවල් හිත යන්නේ මේ ජීවිතයේ දේවල් අවබෝධ කරගන්නයි. නිවසේ සිටියත් සෑම මොහොතේ වර්තමාන මොහොතේ තමයි හිත තියාගෙන ඉන්නේ. දැන් කවුරු හරි මොන හරි කිව්වත් ඒ ගැන මම හිත දුකක් ගැන හිතර ගන්නෑ. මොකද ඒක අතීතයට ගියානේ වර්තමාන මොහොතේ මං ඉන්නේ. ඒ මේ මොහොතේ වෙන දෙයකට හැම වෙලෙම සිහියෙන් කටයුතු කරන්න තමයි වැඩ කටයුතු දාගන්නේ යනුව ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මේ මොහොතේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. තේරුවන් සරණයි සියලු දෙනාට. තෙරුවන් සරණයි. හොඳයි. මම චිත්‍ර රාජපක්ෂ මහත්මියට වෙන තෙරුවන් සරණයි හැමදෙනාටම. ඉතාමත්ම අවදගත් හොඳ කරුණ තමයි දුක ගැන හැමදෙනාම කිව්වේ. ඒවා හැමදෙනාටම පොදු දේවල් කියලා හිතෙනවා. කල්යාණ මිත්‍රතාවයෙන් අදහස් කීපයක් විතරක් ඉදිරිපත් කරන්නේ. ඒවා හරි කියලා හිතාගෙන නෙමෙයි වැරදි තියෙනවා නම් දැනගැනීමේ අදහසත් ඇතුවයි. ඇත්තටම මම නම් දුක ගැන සොයපේ කෙනෙක් නෙමෙයි. මම සෙව්වෙම සැප. නමුත් මේ සැප සොයනකොට මොකද පොඩි කාලේ ඉඳලම සැප සොයලා තවත් සැප සොයන්න රටින් පිට වෙලා ඇවිල්ලා ඉගෙන ගත්තා රස්සාවල් කරා ඊළඟට එනකොටම විවාහ වෙලා ආවා ළමයි හැදුවා ගෙවල් දොරවල් ගත්තා, කාර් වාහන ඒව ගත්තා. ඉතින් ඒ ඔක්කොමත් කරේ සැප සොයන්න. දුකක් නම් සොයන්න උවමනාවක් තිබුණෙම නැහැ. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික තේරුණා මේ සැප කියලා සොයන හැම එකම පිටිපස්සේ යකෙක් වගේ පන්න දුකකුත් තියෙනවා කියලා. ඉතින් පුටි ඊටාම පුංචි අදහසකින් කියන්න පුළුවන් දැන් මේ මොහොත ගැන නෙමෙයි අද දවසේ හිතුවාම ඊටාම අපි දන්නේ හැම දිනාටම දරු සම්පතක් කියලා. දරුවෝ කියන්නේ සම්පතක් කියලා බොහොම ආදරෙන් බොහොම ළමෙක් ලැබුණාම තියෙන සතුට ඒක ලොකු සැපක්. ඒ දරුවා නිසාම සමහරක් දුක ඇති වෙනවා. ඉතින් අපි ඒව දකින්නේ නැහැ ළමෙක් ලැබුණාම සැපයි කියලා හිතුවට ඒ සැපයි කියලා හිතපු දරුවා නිසාම දුකක් ඇති වෙනවා. ඉතින් මට ළමයි දෙන්නෙක් ඉන්නවා ඇත්තටම. ඒ දෙන්නගෙන් පොඩි දුව එයාට දැන් අපිව අතහැරලා යන්න වෙලා තියෙනවා යම්කිසි කාර්යයකට ටිකක් ඈතකට මාස ගානකට නෙමෙයි අවුරුදු ගානකට වගේ. ඔක්ක ඔළුවේ පැටලෙනවා පැටලෙනවා. ඒ ළමයි ඉපදුණු දවසේ ඉඳලා යාගේ විදිය මතක් වෙනවා. එයාගේ යහපත සඳහා තමයි යන්නේ. නමුත් අර ඇතුලෙන් එන ඒ දුක අර දරු සම්පත ලැබුණ දා ලැබුණු සැපට වැඩිය දහස් වාරයක් වැඩි කියලා තමයි අද දවසේ මගේ දැනට තියෙන හිතේ තියෙන தත්ත්වය හැටියට තේරුම් ගිහින් තියෙන්නේ. ඉතින් මේ විදිහට ඇත්තටම අපි ওই විදිහට හැම දිනාටම දුක කියන එක දැනුණු වෙලාවට අපි මොකද කරන්නේ? අපි මේ දුකේ ආරම්භය සෙව්වද? එහෙම නැත්නම් අපි මේ දුකත් එක්ක දිව්වද? ඉතින් එවැනි තත්වයකට ඇත්තටම අද දවසේ නම් දුකේ ආරම්භයට යන්න හිතන තත්වයකටපත් වෙලා තියෙන්නේ. දලුවත් මහත්මයා කිව්වා වගේ සවන්ට සිසලසට පින් දෙනවා. අවුරුදු 10ක් 15ක් තිස්සේ එතුමත් එක්ක මේ ගමන එක දිගට ආවා. ලොකු දේවල් දන්නවා කියලානේ මේ නමුත් දැනට තීරුම් ගත්ත හැටියට මේ දුක කියන එක ඇත්තටම මේක සකස් වෙන දෙයක් කියන එක දැකලා තියෙනවා. කොහොමද මේක සකස් වෙන්නේ ඇත්තටම කියලා හිතුවාම මේ ලෝකයේ ලෝකය කියන එක දැන් අර එක මහත්මයක් ඒ ගැන සඳහන් කරා මේ ලෝකය කියන්නේ මොකද්ද කියලා හිතුවාම මේ මොකක් කොහොමද මේ දුක සකස් වෙන්නේ ඇත්තටම මේ ඉන්ද්‍රිය පහ නිසා නේද අතීතේ කලින් ඊයේ ඊයේ දුකක් සකස් වුණා නම් ඒ උනේ දැකපු දෙයක් අහපු දෙයක් රස විඳපු දෙයක් දැනිච්ච දෙයක් නිසා නේද? එහෙම නැත්නම් ඒ දේවල් නැවත මනසින් වමාරා කෑම නිසා නේද? කියන දේ දකින්න ජීවිතේ මෙච්චර කාලයක් ගියා කියලා දැක්කහම හිතෙනවා මේ දුක ලේසියෙන් දකින්න පුළුවන්ද කියලා. ඉතින් තථාගතයන් වහන්සේ කියන විදියටම තමයි ඒ දේවල් දකින්න අපිට බෑ මොකද කාලයක් තිස්සේම කරේ මේ වචන එකතු කරපු එක. බුදුදහමට මට ඇත්තටම සාමාන්‍ය පෙළ විභාගයේ සාමාන්‍ය සාමාර්ථයක් තියෙන්නේ. ඒ මොකද ඒක ලිව්වේ කටපාඩම් කරලා. චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ආර්ය සත්‍ය මාර්ග සත්‍ය ඕක එකක් මුල මතක නැතුව දෙවෙනි එක මතක නැහැ ලියන්න. එවැනි හා සමානව පටන් ගත්ත ගමනක් කියලා හිතනවා මේ ආවේ. දැනට වුණත් ඒ සම්බන්ධයෙන් හිතනකොට තවමත් මේ වචන එකතු කර කර කරන හරඹයක් තේරෙනවා. ඉතින් අපි මේකට ලොකු වචනයක් දානවා මේ ප්‍රඥප්ති කියලා. මේ සෑහෙන මේ දුක සකස් වෙන්නේ මේ වචන නිසා නේද කියලා. ඒ සකස් වීම සිදුවෙන හැටි කීප දෙනෙක් එක විස්තර කරා. ඉතින් ඒටි දකින්න ඇත්තටම මේ මොහොතේ මේ මොහොතේ අවශ්‍ය සත්‍යයයි. සිහියෙන් ඉන්නකොට පේනවා ඒක. සිහිය තමයි වඩන්න තියෙන්නේ වෙන මොනවත්ම නෙමෙයි. සිහිය වඩනකොට අපිට පේන්න ගන්නවා යම් කිසි දුකක් ආපු වෙලාවක ආපසට හැරිලා බැලුවොත් මේ දුක කොහොමද මතුවුනේ? මේක සකස් වුණ දෙයක් නම් කොහොමද මේක සකස් වුනේ? කවුරුත් නිසාද දැන් මට කියන්න පුළුවන් මගේ දුව නිසා මට දුක හිතුණා කියලා. ඒ ළමයා කිසි දෙයක් දන්නේ නැහැ. ඒ ළමයා ළමයාගේ ජීවිතේ ගමන යන ලෑස්ති වෙනවා. මේ අම්මගේ හිතේ මේ දුකක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. නමුත් මමට කියන්න පුළුවන් මගේ දුව නිසායි දුක. නෑ එහෙම වුණේ නෑ. ඒ මගේ හිතෙන්ම මම වමාරලා ගත්ත දේවල්. ඒ දරුවාගේ පුංචි කාලේ ඉඳලා එයාගේ විදිය, හැදුණු විදිය, දක්වපු ආදරේ ඒව මේ ඔක්කොම මේ හැමදේම හිතෙන් ඇදලා අරගෙන ඒ දුක සකස් උනේ මගේ හිත ඇතුලේ කවුරුත් සකස් කරන්නේ මමත් සකස් කරගත්තා නෙමෙයි ඒ හේතු ඒ වෙලාවේ ඉදිරිපත් වුනහම ඒ හේතුවක ඵලයක් වශයෙන් දුක සකස් වුණා කියන එක. ඉතින් මේක දකින්න අපිට හුඟක් අමාරුයි මොකද අපි මේ විදිහට පුරුදු කරලා නැති නිසා. නමුත් යම් කිසි දුකක් ඇති වෙච්ච වෙලාවක හොඳ සිහියෙන් බැලුවොත් ඒ දුක සකස් වුනේ මේ ලෝකය තුල මේ ජීවත් වීම මේ ජීවත් වෙනවා කියන එක නිසාම නේද කියන එක. මේ ඉන්ද්‍රිය පහ භාවිතා කරන නිසාම නේද කියන එක. ඒක අතීත වර්තමාන අනාගත තුනටම දාන්න පුළුවන්. ඉදිරියට ආවත් දුකක් එන්නේ මේ විදිහටමයි. ඉතින් ඒ දුක නැති කරන්න කියලා යම් කිසි කෙනෙක් කියනනම් ඇත්තටම දුක ලෝකේ තියෙනවා. තථාගතයන් වහන්සේ කියලා තියෙනවා මේ ලෝකේ බුදු කෙනෙක් ඉපදුනත් නැතත් දුක තියෙනවා. නමුත් අපිට තියෙන්නේ මේ දුක සාක්ෂාත් කරලා දැනගන්නයි. මෙන්න මේක නේද දුක. මේ දුක සකස් වෙන්නේ මේ විදිහට නේද? කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් දවසක ඒක තමයි අත්‍යවශ්‍යම වෙන්නේ මේ සඳහා අවශ්‍ය වෙන්නේ සිහිය සිහිය මේ මොහොතේ පවත්වාගෙන ඉන්නකොට ඒ සකස් වීම අපිට දැක ගන්න පුළුවන් වෙන බව තමයි දැනට අදහස තිරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි චිත්‍රාජ් වස්මාත්මිය ඉතාමත්ම හොඳින් හැමදාමත් ඔබතුමිය අපිට බොහෝ වැදගත් කාරණා කිහිපයක් අරලා පෙන්නවා අනෙක් වගකින් දැන් මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ડોક્ટર මාධවට ડોક્ટર මාධව අපිට ඔබතුමාට පුළුවන් ද පැහැදිලි කරන්න දැන් මේ කතා කසාකච්ඡාවසේ කල්යනා මිත්‍රන් ඉදිරිපත් කරපු සියලුම කාරණාවන් කරලා ඇත්තටම මේ ආර්ය සත්‍යයක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළ දුක කුමක්ද අපි මේ අද මේ අත්දකිනා දුක ගැන දැන ගැනීම අවබෝධ වීම නිසා කිසියම් පීඩාවක් ඇති වෙලා මේ අපි ධර්ම මාවතට අවතීර්ණ වෙන බව සත්‍යයක්. ඒක තමයි මට උනේ බොහෝ අයටත් එහෙම වෙන්නේ නැති මේ අද පවතින තත්ත්වයේ කියන්නේ මේ ජීවිතයේ පවතින තත්ත්වයන් නිසා කිසියම් නිබ්බිදායක ඇතිව තමයි මේකට එළඹෙන්නේ. ඒක හිතාව වෙන්න උනේ. ඉතින් ඒක සාධාරණයි. එසේ නමුත් ඒ දුක අපි කලින් හැමෝම කිව්වා වගේ ඇති වෙනව නැති වෙනවා. ඉතින් හැම වෙලේම මේ අපි කරන්නේ අපි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක තමයි ඉන්නේ. ඒ කියන්නේ හැම ලෝකෙින් හැමෝම මේ ලෝකෙින් හැමෝම ඉන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක. හැමෝම ඉන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක. මොකද හිත මේ රස්සාව අර පුදුනාම මේ කියන්නේ රස්සාව නොකර ඉන්නකොට ඒක මහා දුකක්. එතකොට රස්සාව හොයා ගන්නවා. ඒක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ තියෙන. රස්සාව හම්බ වෙනවා. ඒක රස්සාව හොයාගෙන ඉන්නකොට හරි ඊට පස්සේ අනේ මිනිස්සු කාර් එකක් එහෙම ගන්න අපිට නෑ හරි දුකක් ඊට පස්සේ ඒක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් හොයාගෙන ඊට පස්සේ කාර් එකක් ගන්නවා ඒතරේ ප්‍රශ්නේ ඊට පස්සේ කාර් එකක් ගත්තට ඊට පස්සේ බෑ මේ අනේ මිනිස්සු කසාද බඳලා ඉන්නවා කසාදේකුත් ඔය විදිහට ඔය විදිහට අපි දුක අවබෝධ කර දුක දැනගෙන දුකට ප්‍රතිඵල මේ මොකක්ද විකල්පයක් එහෙම නැත්නම් විසඳුමක් හොයලා ඒක යනවා. එහෙම තමයි මුළු ලෝකෙම සත්තු සියල්ලම සතුන් පවා ඒක තමයි කරන්නේ. හැමෝම කිසියම් ප්‍රතිපදාවක ඉන්නවා. නමුත් මේ ඉන්නේ ආර්ය ප්‍රතිපදාවේද. ආර්ය දුකද මේ අවබෝධ කරගෙන තියෙන්නේ. කිසියම් දුකක් අවබෝධ කරගෙන ඒකේ ප්‍රතිපදාවක ඉන්නවා. සාමාන්‍ය පුතග්ජන මිනිහත් එහෙමයි ධර්මයට අවතීන වුණා ඌ අපිත් අර සද්ධානුසාරී වෙන්න පෙර මට්ටමේ නම් ඉන්නේ මේක බොහොම හොඳ වැඩ කරනවා. ධර්මයේ බණ අහනවා, බණ කියනවා, තව සාකච්ඡා කරනවා, රේඩියෝ කරනවා, දන් දෙනවා ඔක්කොම හොඳ වැඩ. අර පුදුක්ජන් ලෝකේ මස්මරා කරන දඟලන නරක මිනිස්සුන්ට වැඩිය හොඳ මිනිස්සු. ඒත් ඒ අවබෝධ කරගෙන ඒ කටයුතු කරන්නේ ආර්ය දුක අවබෝධ කරගෙන ආර්ය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් ද ඒ නැත්නම් සාමාන්‍ය මට්ටමක දුක්ඛ අවබෝධ කරගෙන යන ගමනක්. අන ඕද්දර්ම කඩාගෙන ආර්ය දුකක් මට්ටමට මේක අවබෝධ කරගන්න. තමයි අපිට අවශ්‍ය වෙන්නේ ડોක්ටර් මාලේ. ඔබතුමාට යොමු වෙනවා. දලොත් මහත්තයෝ බොහොම පිං මං හිතන්නේ ගොඩාක් කට්ටිය බොහොම තමන්ගෙම තියෙන දුක් මේක ඇත්තටම අපි ඒක ඉස්සෙල්ලම කියලා පටන් ගමු මේ අපිට මේ කවදක හරි අපි මේ ගොඩාක් ධර්මය දන්නවා ගොඩාක් දේවල් අහනවා කියනවා ඉද්ධි ප්‍රතිහාර පානවා දේව සංඥා නාසඤ්ඤායතන යනවා ඔක්කොම එකතු කරලා ගත්තොත් කොටි කොටිම කිව්වොත් අපිට ඇත්තටම මේ කවදක හරි අපි රහත් වෙනවා කියන්නේ මෙන්න මේ දුක අපිට අවබෝධ කරගන්න. ඉතින් අපේ මාතෘකාවම ඇත්තටම මේ මුලම ගත්තදී අපි මුලම කිව්වට මේ දුක්ඛ සත්‍ය හරියට අවබෝධ වෙන කෙනාට ඒක සමුදයයි නිරෝධයයි මාර්ගයයි ඇත්තටම අවබෝධය ඇති වෙලා තමයි මෙන්න මේ දුක්ඛ සත්‍ය හරියටම අවබෝධ වෙන්නේ. අපි ඒක හොඳට බලන්න ඕන මුල දවසේ පටන් ගත්ත දවසේ ඉඳන්ම අපි බලන්න ඕනත් ඕකයි. අපිට අවබෝධ කරගන්න අමාරුත් ඔන්න ඕකයි. ඉතින් අපි අර අද කට්ටිය මම හිතන්නේ අපි හැමෝම ඒ කියන්නේ මේ මට මේ අවබෝධ වෙලා නෙමෙයි කියන්නේ අපි මෙතන අපි හැම වෙලෙම කියනවා මෙතන මේ ගුරුවරු නැහැ අපි අපි තියෙන අපේම තියෙන මේ දුර්වලතා තුලින් මේක අවබෝධ කරගන්න අපේම තියෙන ප්‍රඥාව වලින් සාකච්ඡා මාර්ගයෙන් අනිත් එක්කිනාගේ අනුදැනීම අනුගැනීම මත අපේ අපේ මේ වහවහ මේක අවබෝධ කරගන්නයි මේ බලාපොරොත්තුව මම මුලටම තියෙනවා මේ 2016 අර අපේ මෙතන කට්ටිය ප්‍රාර්ථනා කරා වගේ මෙන්න මේ දුක තව දුරටත් අපිට අවබෝධ වෙලා මෙන්න මේ නිවන් මාර්ගයට ළඟා වීමට පිට හේතු වාසනා වේවා කියලා මේ ධර්ම සාකච්ඡාව මම ඉස්සෙල්ලම ප්‍රාර්ථනා කරනවා. දැන් දලුවත් මහත්තයා කිව්වා මේ අපිත් දැන් ඔක්කොම තියෙන ප්‍රශ්නේ අපි මුලින්ම යමුකෝ දැන් දුක දුකේ මේ ලෝකේ තියෙන දුකේ කියලා නොදන්න කෙනෙක් නෑ මුස්ලිම් මිනිස්සුන්ට දුක තියෙනවා ක්‍රිස්තියානි මිනිස්සුන්ට දුක තියෙනවා අපි හැමෝටම මේ දුක යම් යම් විදියකින් අවබෝධ වෙනවා. ඒ වගේම තමයි අපි අර දනුවත් මහත්තයා මතක් කරලා දුන්නා වගේ ඒ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවකත් අපි ඉදලා ඉන්නවා. ලෙඩ වුණාම බේත් අරගෙන මේක සැපයි කියලා හිතාගෙන දරුමල්ලු හදාගෙන ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන දුක් මහන්සි වෙලා ඉංජිනේරු හරි අපි කරන වෘත්තීන්ගෙන් අපි මේ නිපුණ වෙලා රසාවල් කර කර ඒකිනුත් ඉවරයක් නෑ අපි මුල ඉඳන් බැලුවොත් අපි හැම දෙයකටම මේ පැලස්සර දානවා වගේ මේ අපි හැමෝම මෙච්චර කල් කරලා තියෙන්නේ හොඳටම බැලුවොත් පැලස්තර දාපු එක විතරයි කියන එක. අපි හැබැයි අපි ඒක ෆික්ස් කරගෙන තියෙනවා. ඒ දුක ෆික්ස් කරගෙන අපි තියෙනවා. ඒක අපි ෆික්ස් කරා කිව්වට ඒක ආයි ජරාවට යනකොට අපි දැන් ලෙඩ වේග් ගත්තට ලෙඩට දැන් අර දරුවත් මහත්තයා මතක් කරලා දුන්නා වගේ හෘදේ අමාරු හැදුනා ඒකට බෙහෙත් ගත්තා ඒක යම් ප්‍රමාණයකට අඩු වෙනකොට අපි යන ආයි යනවා අර සාමාන්‍යයෙන් අපේ පරණ පාරේ මොනෝක තමයි අපේ තියෙන සාමාන්‍යයෙන් ප්‍රතිපදාව. ඕක අපිටත් එකයි වෙන ආගම් කාරණටත් එකයි. මෙන්න මේ බුදුදහමේ තියෙන මෙන්න මේ දුක්ඛ සත්‍යය. ඒ කියන්නේ බුදුහාමුදුරෝ කිව්වේ දැන් අපි මෙතන ඉඳගෙන අපි බැලුවොත් එහෙම මෙන්න මේ අපි ඉස්සෙල්ලා ගත්තා වගේ මේ කවදකාරී මේ අවබෝධ වෙන්නේ මේ මේ තුන් ලෝකෙම දුකයි. අපි 31 ලෝකයක් විදිහට ගත්තොත් මේ 31 ලෝකෙම තියෙන දුකයි කියන එක අවබෝධ වෙච්ච දවසට අපි දිනු පිරහත්. අන්න ඒක අවබෝධ කර ගැනීම තමයි මෙතන තියෙන්නේ. සත් සත්වයෙක් විදියට අපි කරන්නේ දුක එනකොට අර එක කල්යාණ මිත්‍රෙක් අපිට කියලා දෙනවා වගේ දුක එනකොට අපි ටොපියක් ටොපියක් කටට දාගෙන ඒක අමතක කරන එකයි කරන්නේ. ඕක තමයි අපි කර කර ඉන්නේ. හොඳට බලන්න අපි කරන්නේ අත්ෙන් අත්තර පයින් වඳුරෝ ටික වගේ මේ දුකක් එනකොට ඒක ෆික්ස් කරගෙන වෙන දෙයක් හෝ ඒ දුක එනකොට ඒක මේ යම් කිසි විදියකින් වැඩ ගන්න වැඩ පවත්වන්න අපි මොකක් හරි කරලා අපි ඉදිරියට යනවා අපි හිතන් ඉන්නේ අපි ඉදිරියට යනවා කියලා ඇත්තටම අපි කරන්න කරන්න කරන්න මේ ධර්මයේ අනුව අපි සකස් කරපු දෙයක් නම් ඒ කියන්නේ වෙන සංස්කාර වලින්ම ගත්තොත් එහෙම අපි මේ සකස් කරන දෙයක් නම් ඒ සකස් කරපු දේ කවදක හරි නැති වෙනවා කියන අවබෝධය නැතිකම තමයි අපි දුකට යන්න හේතුව. අපි මේ මේ ජීවිතය බලන්න අපි මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා අපි මේ ජීවිතේ මේ කරගෙන තියෙන්නේ මොනවද? ඇස කන නාසය දිව ශරීරය මනස කියන හයක් අපි හදාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ හය අපි හිතාගෙන හිටියත් නැතත් අපි හිතා ගතත් නැතත් ධර්මයේ හිටියත් නැතත් මේ හදාගත්ත ඇසකය මේ රස කන නාසය දිව මනස ශරීරය කියන මේ ආයතන 6 අපි හිතුවත් නැතත් ධර්මෙ හිතියත් නැතත් ඒවා පොඩි කාලේ ඉඳන් වර්ධනය වෙලා වැඩිලා කවදක හරි මැරිලා යනවා. ඕකට යම් යම් පැලස්තර දාගෙන අර ඔලේ ඔෆ් ඔයිල් හරි මොනවා හරි ගාගෙන අපිට යම් ප්‍රමාණයකට මේක දීර්ඝ කරගන්න පුළුවන්. හැබැයි හොඳම දේ තමයි මම මේක ඇත්තටම මම අත්දැකේ මම හිතන්නේ මම මේක හැමදාම කියනවා මම සොහොරට ගිහිල්ලා අපේ මේ හිටපු ගොඩු ලොකු ගණන්කාරයෝ ලොකු සල්ලිකාරයෝ දැන් මේ කිසි කෙනෙක් ඉන්නවද ඉස්සර ඔය දාපු ඔය හර්තාල් දාපු අපි ඔක්කොම අපි කරු කරනවා අපි හිතේ වීරයෝ විදියට ඉන්න ඔය කිසි කෙනෙක් අද ඉන්නවද? එයාලගේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඔක්කොම දේවල් දැන් නැති වෙලා වෙන දේවල් හදාගෙන අපේ ආගමේ විදියට අපි හිතනවා ඒ කට්ටිය තවත් ආත්මික ඉපදලා ඒ කට්ටිය තවත් මේ ඔල්ලෙලි මේ සංසාරේ යනවා කියලා. අන්න එතනම තමයි අපි නවතින්න ඕන අපි මොන විදියට මේක ෆික්ස් කරන්න හැදුවත් අපි අර කිව්වා වගේ ධර්මයෙන් වේවා මොනෝහරි දෙයින් වේවා අපි මෙන්න මේ අසකර රාසය දිව ශරීරය මනස කියන මේ දේවල් වල අපි මේක හදාගෙන ඇවිල්ලා ඒකේ අපි යම් පැවැත්මක් දකිනවනම් ඒ පැවැත්ම නිස්සාරයයි කියන. ඒ කියන්නේ ඒ පැවැත්ම මරණයෙන් ඉවරයි කියන අවබෝධය එතනින් පස්සේ අපි මේකේ නිකන් අර රවුම් ගහන මිරිඟුවක් පස්සේ දුවන අර මතක් කරලා දුන්නා වගේ එක ඇත්තෙක් මෙතන මතක් කරලා දුන්නා වගේ මිරිඟුවක් පස්සේ දුවන අර මුවරලක් මුවෙක් වගේ පස්සෙන් දුවනවා මේ දේ අල්ල ගන්න අපිට කවදාවත් ඒකේ කරන්න බැරි වීමම තමයි මෙන්න මෙතන තියෙන්නේ කියන අවබෝධය. ඕකේ හොඳම දේ තමයි අපි ලොකු ලොකු දේවල් ඇත්තටම හිතනවට වැඩිය මේ දැන් අද කතා කරනවා වගේ මේ තමන්ගෙම තියෙන දුක එදා ඉඳන් ඒ කියන්නේ මනුස්ස ලෝකයේ ඉඳන් මිනිස්සෙක් විදියට අපි විඳින දුක අපිට තේරුම් ගන්න පුළුවන්. අපි ඒවට කරන ෆික්ස් කරන්න හදන දේවල්. අපි හිතමුකෝ දැන් අපි හිතනවා අපි දොස්තර කෙනෙක් ඉංජිනේර කෙනෙක් වෙනවොත් මට මේ සාමාන්‍යයෙන් අර මේ ලිපිකාරයෙක් හරි එහෙම නැත්නම් මේ මේ හෙදි සේවිකාවක් වගේ දේවල් වලින් අම්බ කරනට වැඩිය හොඳ ගානක් හොයාගෙන හොඳ ගයක් හදාගෙන හොඳ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ දෙකකින් තමයි අපේ සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය මිනිස්සු මේ අපි කියන්නේ මට වැඩිය මම මෙන්න මේ මේ ප්‍රතිපදාව අනුගමනය කරොත් උදාහරණයකට කිව්වොත් මම බල්ලෝ මරලා සාමාන්‍ය ජන ජීවිතයේ තියෙන උදාහරණයකට කිව් අරගෙන කිව්වොත් මම බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරොත් මට හොඳ ජීවිතයක් ගෙවන්න පුළුවන් කියන එක නේ දැන් මේ අද සමාජයේ තියෙන මේක දැන් හොඳ උදාහරණයක් ගත්තේ අර ගොවියෙක් අපි හොඳ උදාහරණයක් ගමු. ගොවියෙක් ඉන්නවා යම් ප්‍රමාණයකට මේ ගොවිතැනක් කරගෙන ඉන්නවා. ඒ මනුස්සයා දකිනවා මුස්ලිම් මිනිස්සේ මේ හොඳට සත්තු මරා ඒ කියන්නේ මේ කුකුල් ෆාම් එකක් දාගෙන සත්තු මරාගෙන ඉතින් ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් වලට අරගෙන මුදලාලි බෙන්ස් එකේ යනවා. අපිත් ඉතින් හිතනවානේ මේ අපිට තමයි හින ගහලා තියෙන්නේ අර මනුස්සයාට මේ කියන මොනෝ මේ අකුසල කර්මද තියෙන්නේ මේ කියන මේ ජීවිතේ පළ දෙනවා කිව්වට අර ලස්සනට ඉන්නේ මේ හොඳට බෙන්ස් එකේ ගිහිල්ලා ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් වල ගිහිල්ලා ඉංග්‍රීසි කතා කරගෙන හැම ප්‍රිය සාදෙටම ගිහිල්ලා මේ මිනිස්සු ඉන්නේ මේ මිනිසුන්ට මොන යකාද ගහලා තියෙන්නේ මේ කරන මේ කියන කතා මේ ආත්මෙම මේ වික්ත ධර්ම වේදනයේදී පද දෙනවට හොඳටම මේ හොඳින් ඉන්නේ මේ මිනිස්සු කියලා කියන්නේ අපි මුස්ලිම් කෙනෙක් ගමු ඔක උදාහරණයක් විදිහට අපි මේ බෞද්ධයෙක් නොවන ඔන්න කවදාක හරි අපිට හිතුණා නම් එහෙම අනේ මෙන්න මේ ප්‍රාණඝාතේ මේ සත්තු ඇති කරලා සත්තු මරලා මං ගන්න මේ සල්ලි වලින් මම ජීවත් වෙනවා කියලා මට ජීවිතය පවත්වගෙන යන්න පුළුවන් කියන මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා අපි කියන මේ මිත්‍යා දෘෂ්ටිය ඒක තමයි හැතරම මේ මේක මේ ප්‍රාණඝාතය තුලින් මම ජීවත් වෙනවා කියලා මේක අපි උදාහරණයක් විදිහට මේ අනුන්ට බොරු කරලා හෝ අනුන් මරලා හෝ අනුන්ට බොරු කියලා හෝ මම ජීවත් වෙනවා කියන මේ දස්ස අකුසලයෙන් මට ජීවත් වෙන්න පුළුවන් මට පැවැත්ම පවත්ව ගන්න පුළුවන් කියන මේ දිට්ඨිය අපි ඉන්නවා අන්න ඒක තමයි අපි මේ ඒකනේ අපි දකින්නේ සාමාන්‍ය ජීවිතයේදී අන්න ඒක තමයි අපි දකින්නේ මෙන්න මේ වගේ දේවල් වලින් අපි හොඳට හිතලා බලන්න ඕන ඇත්තටම මේ මිනිස්සු සතුටින් ඉන්නවද කියන එක මේ මිනිස්සු ඇත්තටම සතුටක් ගෙවනවද සතුටක් ලබනවද කියන එක ඒ ඇතුලෙන් යම් ප්‍රමාණයකට අපි සලකලා බැලුවොත් ඒකයි මේ ඇත්තටම අපිට මේ බොහෝ දේවල් තේරෙන්නේ නැති නිසා අපිට ගොඩාක් වෙලාවට මේ ධර්ම මාර්ගයේ යනකොට අපි ඉස්සෙල්ලම කියන්නේ මේ පංච බල පංච ඉන්ද්‍රිය වල අපි ඉස්සෙල්ලම අපි කියන්නේ මොකක්ද මේ ශ්‍රද්ධාව කියන එක. කොහොමද මොකක්ද මේ ශ්‍රද්ධාව? ඇත්තටම ශ්‍රද්ධාව කියලා කියන්නේ බුසුපතේ බුදු මහරහතන් වහන්සේලා දේශනා කරපු ඒකට අනුගමනය කරපු ඒකට කියපු මේ මාර්ගය සත්‍යමයි ඒ කට්ටිය කියපු දේවල් ඒ කට්ටිය අපිට කරන්න නොකියපු දේවල් අපි නොකර හිටීම තුලින් අපි යම් ප්‍රමාණයකට ඉස්සරහට යනවා කියන එක. අන්න ඒ ශ්‍රද්ධාව අපිට මුළුමනින්ම ඇති කරගන්න ඕනේ. ඒ මුලදිම මේක ඇති කරගත්තේ නැත්නම් මේ ශ්‍රද්ධාව අපි මේ අර අර අර වගේ දෙයක් දැක්ක ගමන් අර වගේ මේ මොනවා හරි මේ සාමාන්‍ය ලෝකයේ තුලදී අපි කියන මේ සැප කියන එක අපි මේ අභිනන්දනය කරන මේ සැප කවුරු හරි දැක්කොත් එහෙම අපි මුලා වෙලා ඒව පස්සේ දුවවිදින්න පුළුවන් සුරාපානය ඒ වගේ දේවල්. අපි මුලදීම මෙන්න මේ අපි හොඳට බලන්න ඕන. අපි හොඳට බලන්න ඕන එහෙම සතුන් මරාගෙන එහෙම මේව කරගෙන සුරාපානය කරගෙන අදත්තාදානය හැසිරিলা කාමමිත්‍යාචාරය හැසිරিলা යන සමාජයේ ඉන්න කට්ටියද සමාජයේ යම් දැන් එහෙම කට්ටිය ඉඳලා තියෙනවනේ මේක ඉස්සර වෙලා මේක වසර ගානකට හිස්ටරි එකේ මෙන්න මේ මේ මේ කට්ටියද අපි අගය කරන්නේ නැත්තම් බුදු පහසේ බුදු මහරහත් වහන්සේලාද අපි අගය කරන්නේ ඒ උත්තරමයන් වඩපු මාර්ගයද අපි යන්න ඕන කියන එක අපි ඉස්සෙල්ලම ශ්‍රද්ධාව තුලින් අපි මෙහෙම කරගන්න ඕනේ. මම තව එක දෙයක් මෙතන උලුප්පල දක්වන්න කැමති අර අපි හැම වෙලෙම අපි හිතන්න ඕන මේ එක එක දේවල් අපි බලන්නේ මම මේක විශේෂයෙන්ම විස්තර කරනවා මේ අපි රෝදයක් ඇතුළේ ඉඳගෙන මට මට ඇත්තටම මට මතක නෑ මොන හාමුදුරුවෝද මේක මට කියලා දුන්නේ කියලා මම ওই බණ දේශනාවක තමයි මේක ඇහුවේ මට හරියටම මතක නෑ මේ මොන හාමුදුරුවෝද මේ කිව්වේ අපි මේ අර පෙරලෙන රෝදයක හරි පෙරලෙන දේක ඇතුළේ ඉඳන් මේක බලන්නේ කියලා. ඒක හරියටම හරි මොකද අපේ මේ තියෙන චිත්තයන් පෙරලි පෙරලි පෙරලි පෙරලි පෙරලි පෙරලි තියෙනකොට තමයි අපි මේක බලන්නේ. අපි නැමතිලා බැලුවොත් අර ඔයාලා අර මේ දවස් දෙකේ මට මේ දැන් මෙතෙන් ධ්‍යාන ලැබුණා දැන් ඉස්සර වෙලා සමුදායි බදාදායි දවස් දෙකේ මේ සතියෙන් ඉන්න ඕන කියන සතිය පැවැත්වීමේ අවශ්‍යතාව ගැන තමයි සාකච්ඡා කරේ කියලා අන්න එතෙන්දි හොඳට පැහැදිලි වෙයි අපි මේ සතියෙන් ඉන්නකොට මේ සතියෙන් අපි පරිපූර්ණත්වයටපත් වෙලා ඉන්නකොට අන්න මෙන්න මේ දේ අනිත්‍යයි මෙන්න මේ දේ ගන්න දෙයක් නෑ මේ දේ දුකටයි හේතු වෙන්නේ කියලා. අපි දැන් උදාහරණයක් විදිහට ගන්න ඕනම පැලස්තරයක් දැම්මට පස්සේ අපි හිතන්නේ දැන් අර දලුවත් මහත්තයගේ උදාහරණ ගන්නකොට දලුවත් මහත්තයා බෙහෙත් කරා ඒක කියන්නේ බෙහෙත් නොකර ඉන්න කියන එක නෙමෙයි. හැබැයි මේ මොන බෙහෙත කරත් මගේ මේ ශරීරය අවුරුදු 80යි අවුරුදු 90යි අවුරුදු 100යි. එතනින් එහාටමට ගෙනියන්න බෑ. කියන අවබෝධය මම මේ හදාගත්ත ශරීරය මනුස්ස ශරීරයක් නම් මෙන්න මේ කාලේ මෙන්න මේ වකවානුව තුල මෙන්න මෙච්චරයි මේකේ ජීවිත කාලය මේක ජරාවට යනවා මං කොච්චර බෙහෙත් ගත්තත් මං කොච්චර බෙහෙත් කිව්වත් මේක අවුරුදු 60 70ක් යනකොට මේක දිරලා ගිහිල්ලා මම වෙන ජීවිතයකට මට පාතබන්න වෙනවා කියන මේ වෙන මම කොච්චර බිව්වත් ඒකෙන් කියෙන්නේ නැහැ බෙහෙත් නොබී ඉන්න කියලා මෙලෙඩ බෙහෙත් නොකරන්න වෙදට මේව කරන්න එපා කියන එක නෙමෙයි මේක කියන්නේ මට අවබෝධය තියෙන්න ඕන මම කරන වැඩේ මේ කියන්නේ මේ ඔක්කොම නොගකින් නොදොමකින් කියලා හතහරලා දාන එක නෙමෙයි. මම කරන වැඩේ ඇයි මම කරන්නේ? ඇයි මේක මට මෙහෙම කරන්න වෙලා තියෙන්නේ? මම මේ අසකරණාංශයේදී ශරීරේ මනස කියන දේවල් මම හදාගත්ත නිසා තමයි අද මට මේ තියෙන දෙවිවරුන්ට බ්‍රහ්මයෙන්ට බෙහෙත් බොන්න ඕන නැහැ. ඊට පස්සේ අන්න ඒ වගේ Taman ඒකෙන් කියවෙන්නේ නැහැ මම බ්‍රහ්මයෙක් කියලා දෙවියෙක් වෙලා හිටියොත් මගේ මේ ප්‍රශ්න විසඳෙනවා කියලා. ඒ කට්ටියත් කාලාන්තරයක් ගිහිල් ඉවරලා ඒ කට්ටියත් චුත වෙලා අපි හොඳට අහලා තියෙනවා බහුතරය ඉපදෙන්නේ අපාය තිරිසන් ලෝකේ ඒක තමයි අපි නිතරම කියන්නේ මේ අපේ මහගෙදර කියලා මම ඒතර එක් ආමින් වහන්සේ කෙනෙක් නිතරම කියනවා මේ මහගෙදර කියන්නේ සතර අපායේ කියලා. මොකද අපි වැඩිපුර යන්නේ අන්න එතෙන්ට නිසා. ඒක ඇත්තටම අපි ගන්න ඕන මේ හැමෝටම මෙතන අමතක වෙන්න දැන් අර කිව්වා හරි අපි මේ බොහොම හොඳයි අපි හොඳින් මේක ධර්මයේ සතිය තියාගෙන ඉන්නකොට අපිට මේක මේ වෙන්නේ නැහැ හැබැයි පස්සේ මොනවා හරි දැක්කොත් එහෙම නැත්නම් කවුරු හරි පාරේ යනකොට ලස්සන කෙනෙක් දැක්කම හෝ මෙහෙ ටික බීලා ආයි සනීප වෙනකොට නිරෝගී භාවය ආරෝග්‍ය මදය ගැහුවට පස්සේ අපිට මේක අමතක වෙනවා කියලා අන්න ඔය අමතක වීමට ලොකුම හේතුව තමයි මම දකින්නේ සම්මා දිට්ඨිය නැතිකම. මොකද සම්මා දිට්ඨිය කියන්නේ? ආපහු වෙන්නේ අපි අර මොළටම තමයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං අපි දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධයයි පැත්තකින් තියන්නකො දුක්ඛේ ඥානං මොකද්ද දුක්ඛේ ඥානං කියන්නේ ආපහු මේ අපි සැපයි සැපයි සැපයි අපි මොනවා හරි සැපක් තියනවා කියලා මේ ලෝකවල ගන්නදී අන්තිමට කෙලවර වෙන්නේ දුකෙන් කියන අවබෝධය Tamanට තිබුණා නම් ඒක වඩ වඩා වඩ වඩා දියුණු කරගෙන Taman මෙන්න මේකයි අන්තිමට වෙන්නේ මම මොනව කරත් මම මොනව කරත් අන්තිමට මට මැරෙන්න වෙනවා අන්තිමට මේ කය දාලා යන්න වෙනවා අන්තිමට මේ ඇහැ දැන් අපි හොඳට පේන ඇස් කණ්ණාඩි දාන්න වෙනවා කණ්ණාඩි දාලා මේකිනුත් ඉවර වෙන්නේ නැහැ මේක නොපිනී යනවා ඊට පස්සේ මට අතපය හොලව ගන්න බැරි වෙනවා මේක තමයි ස්වභාව ධර්මය ඇති වුණා නම් නැති වෙන එක ස්වභාව ධර්මයේ කියන දිට්ඨිය Taman තුරට කාවද්ද ගන්න ඒ කාවද්ද ගන්න අතරේ ඒ කාවද්ද ගන්න අතරේ හොඳට බලන්න අපි අර නැත කියන අන්තයට ගිහිල්ලා තමයි ඔක යන්නේ. ඔක හරි මම හිතන්නේ අර බ්‍රහ්මන් සහාමුදුරුව මේ ඕස්ට්‍රේලියාවේ මම හිතන්නේ බ්‍රහ්මන් සහාමුදුරුව හොඳට කියනවා අපි මේ අපි යන්නේ සාමාන්‍යයෙන් කාමසුකල්ලාන යෝගය යනකොට යන්නේ මේ වම් පැත්තේ කාර් එක වම් පැත්තේ පිටියේ හේතු කරගෙන යනවා කියනවා. ඊට පස්සේ අපි කවදක හරි මේක මැදි මාර්ගයට ගන්න අපි ඒක දකුණු පැත්තේ මේ අත්ත කිලමතාන යෝගයට මේ නැත කියන අන්තයට යන්නේ නැතුව මේක කවදාවත් මැදට ගන්න බෑ කියනවා. ඒක නිසා දැනට කලබල වෙන්න එපා. Tamanට මේක නොදකින් නොදොමකුන් කිය නොකිය මේ මැද මාර්ගයේ මේවා යම් ප්‍රමාණයකට මේව කර කියන්නේ යම් ප්‍රමාණයකට මේව ඉවසගෙන Tamanට එන දවස වැඩි ඈත නැහැ. හැබැයි ඒ ඉවසීම මේක මෙන්න මේකයි මේක තමයි ධර්මතාව කියලා එන්න ඉස්සර වෙලා මේ හැම දෙයක්ම උපේක්ඛාවෙන් තමන් අර කාමසුකල්ලිකාණ යෝගයේ ඉඳන් යම් ප්‍රමාණයකට අත්කලකාණ යෝගයේ වඩලා මට පුළුවන් කියලා දැන් උපේක්ඛාවෙන් ඉන්න බොන මිනිහගාව බොන්න බොන්න ඉන්න try කරන්න ගියොත් එහෙම අපි අන්න යම් කිසි උපේක්ඛාවකට යනවා මේක මගදී අතහරිනවා ඒ කියන්නේ පහුරතාම අන්තිම අනිත් පැත්තේ ඉවුරට ඇවිල්ලා නැහැ පවුර මැදදී අතහරින්න හදනවා ඒකින්ද බොහෝම කල්පනාකාරී වෙන්න Tamanට මෙන්න මේ වගේ චිත්ත ඒවි මට දැන් මම දැන් හොඳයි මට දැන් ඕන තැනක ඉන්න පුළුවන් මගේ සීලය හොඳයි මට මේක තේරෙනවා මට දැන් මේ දුක තේරෙනවා මට හැමදේම දුකයි කියලා යම් අවබෝධයක් තියෙනවා මට දැන් ඕන තැනක ඕන විදියට ඉන්න පුළුවන් කියලා මේක අතහැර ගන්න බැලුවොත් අන්න සමහරක් ගොඩාක් වෙලාවට තමන් මං මුලා වේවි මම දැන් හොඳයි මට සීලය තියෙනවා මට බොරු කියන අය අතරේ බොරු නොකිය ඉන්න මට චිත්තය වෙනස් නොකරගෙන ඉන්න පුළුවන් මට බොන කන අය අතරේ ප්‍රාණඝාතය කරන අය අතරේ මට ඉන්න පුළුවන් මට ප්‍රාණඝාතය නොකර හැබැයි ටිකක් යනකොට අර හොඳට මතක තියාගන්න තමන්ගේ පුරුද්ද ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ අන්නේ පුරුද්ද මතුවලා ආවම අපි අතරින්ම මෙන්න මේ දිට්ඨිය කඩා ගැනීමේ දිට්ඨිය සම්පූර්ණයෙන්ම අවබෝධ නොවි යම් ප්‍රමාණයකට තවත් අනුශය ධර්මයන් ආශ්‍රවයන් තියෙන නිසා අපි බොහෝ වෙලාවට බොහෝ වෙලාවට නෙමෙයි ගැරන්ටි 100% මේ මේක වෙනවා කියලා අපි ආපහු අර දේවල් වලට ඇදිලා යන ගතිය තියෙනවා. ඒකින්ද මෙන්න මේ දික්තිය කවදක හරි අපි හොඳට අදිස්ථාන කරගත්තොත් මේක මේකේ දෙයක් නෑ මේක මේකක් නෑ කියලා අදිස්ථාන කරගෙන තමන් එන එන දේ මේ හැම දෙයක්ම අපි සැපයි කියලා ගත්තොත් දැන් අර මහත්තයා අපි මුස්ලිම් මහත්තයා අපි කතා කරා එයා බෙන්ස් එකේ යනවා එයාගේ ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් යනවා ඔය සැප දැන් මම හිතන විදිය ගත්තොත් දැන් මට මේ ආත්මෙදී ලබන්න බැරි සැප ඒ කියන්නේ දැන් උදාහරණයකට විදියට අපි කිව්වොත් එහෙම මට ප්ලේන් එක යන්න බෑ මට ජනාධිපති වෙන්න බැරි වෙච්ච එක ගැන කියමු උදාහරණයක් විදියට ජනාධිපති රැකමැති හරි වෙලා ලොකු සේනාවක් අරගෙන මේක යන්න බැරි වෙච්ච එක මට පළවෙනියටම හිතෙන්නේ මොකද මේ අනන්ත සංසාරේ මම ඔය සැප විඳලා තියෙනවා. රජ සැප, අගමැති සැප, ජනාධිපති සැප මම මේ ලෝකේ මේ සංසාරේ විඳලා තියෙනවා. ඔය විඳලා දැන් මම මේ සොක්කෙක් වෙලා මේ ඉපදිලා තියෙන්නේ මම මේ ධර්මය අවබෝධ නොකර නිසා ලෝකේ විඳින්න දෙයක් තිබ්බනම් මං හැම දෙයක්ම විඳලා තියෙන්නේ. මට ඒව පස්සේ මම අමා යෑම නිසා තමයි මේ අද මේ සොක්කෙක් වෙලා මෙහෙම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මම ධර්මයේ තුලින් බුදුහාමුදුරුව පසේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා කියන විදිහට මේ තුන් ලෝකෙම මේ 31 ලෝකෙම ගන්න දෙයක් නැහැ මේ දික්තියින් ඔන්න ඔහොමයි අපි කොළඹවනවා හැම වෙලෙම මේට වඩා හොඳ දෙයක් තියෙනවා මීට වඩා හොඳ දෙයක් තියෙනවා කියලා පිළඹීමක් කරනවා ඒ පස්සේ හඹා යනවා මම මෙතෙන් පටන් මම මෙතෙන් පටන් මම සිහිය ඇති කරගන්නවා මේ මොන සැප ලැබුවත් ඒක ඉවර වෙන්නේ දුකෙන් ඒක ඉවර වෙන්නේ මේක කඩලා බිඳලා දාලා මොන සැප ලැබුණත් මේක කඩලා බිඳලා දාලා මම පුළුවන් නම් මම හොඳට අදිස්ථාන කරගන්නවා මෙන්න මේ හදාගත්ත ශරීරය යම් විදියකින් නඩත්තු කරගෙන යම් විදියකින් නඩත්තු කරගෙන මේ මේ මේකේ මේකේ යම් ප්‍රමාණයකට මට ඉන්න කන්න බොන්න විතරක් අර සබ්බාසව සූත්‍රයේ කියන විදිහට අර හත් ආකාරයකට අපිට ආශ්‍රව නසා ගන්න පුළුවන් ඉවසීමෙන්, දිට්ඨියෙන්, සීලයෙන් මට භාවනාවෙන් මෙන්න මේ විදිහට අවමාකාරයට මෙන්න මේ හදාගත්ත අසකනාසයේ දිව ශරීරය පවත්තලා අන්තිමට මේකෙන් ගැලවෙන්න මේ දිට්ඨීන් වලින් ගැලවෙන්න මේ අන්තිම මොහොතේ මගේ විඥාණය කොහෙටවත් බස් පවත්වන්නේ නැතුව මම මෙන්න මේ විඥානය නිවනට හරවන්න මට අවස්ථාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් මම හිතන්නේ මම ගොඩාක් කියලා කතා කරා අනිත් කට්ටියට තව මේකට දේවල් එකතු කරගන්නත් අවස්ථාව දීලා මම නිහඬ වෙනවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු ගතුමාදව අනේක වාරයක් වෙනු ඔබතුමා හැමදාමත් වගේ අපිට මහා විශාල ධර්මස්කන්ධයක් දිගට ලැබුණා ආයි අපි සාකච්ඡාව ආරම්භ කළේම මේ 2016 වර්ෂය නම් 2016 වර්ෂය වෙනකන් ජීවත් වෙන්න දෙවිද කියලා කියන්න දන්නේ මා මේ මාසෙ විතරක් වෙන්නත් පුළුවන්. නමුත් මේ අවස්ථාවේ උත්සාහ කරන්නේ මේ තථාගත ධර්මයේ අවබෝධ කරගන්නමයි. අපි සද්ධානුසාරී වීම ගැන කතා කළා. අඩුම වශයෙන් සද්ධානුසාරී වෙන්න පුළුවන් නම් ඒ සද්දාසංසාරී වෙච්ච පුද්ගලයෙක් තම ජීවිතය නැති වෙන්නේ නැති වෙන වෙන වෙන එක අභව්‍යයි කියලා කියනවා සෝතපන්න වෙන්නේ නැතුව. එහෙනම් අඩුම වශයෙන් සද්ධානුසාරී වීමවත් පරමාර්ථ කරගෙන ඒම ඉලක්ක කරගෙන තමයි මේ කතා කරන්නේ. එහෙනම් මේ අපි දැනගත්තා සද්ධානුසාරී වෙන්නවා කියන්නේ ශ්‍රද්ධාව කියන එක නෙවෙයි ඊට ඔබට ගිය විපස්සනාවකට යොමු වෙච්ච ධර්ම අවබෝධයක් ඇති වෙච්ච ගමනක් කියලා. එතකොට ඒ ධර්ම අවබෝධය ඇති වෙච්ච පුද්ගලෙක් බවට පත් වෙන්න නම් බුදුරජාන් වහන්සේ අපිට දේශනා කළා මේ දුක්ඛය කියන දේ අවබෝධ කරගන්න කියලා. ඉතින් අද අපි කතා කරන්නේ දුක්ඛය අපිට අවබෝධලා තියෙන ප්‍රමාණය සහ මේ ආර්ය දුක්ඛය කියන්නේ මොකද්ද කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ අපිට කිව්වේ ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛං, මරණපි දුක්ඛං ඒ ආදි වශයෙන් දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේය උපායාස ප්‍රයෝග විප්‍රයෝග අප්‍රයෝග සම්ප්‍රයෝග යන යම් කිච්චන නරපති දුක්ඛං පංච උපාදාන ස්කන්ධෙම දුක්ඛය කියන කතාව තමයි උන්වහන්සේ දේශනා කළේ. ඒක තමයි මේ ආර්ය දුක්ඛය කියලා කිව්වේ. අපි අද සාකච්ඡා තුළ විවිධ කල්යාණ මිත්‍රයන් ජාති කෘති දුක් ගැන, ජරාව දුක් ගැන, ව්‍යාධි දුක් ගැන විවිධ විවිධ දෙනා විවිධ විදියට කිව්වා. අද ජීවිතයට සම්බන්ධ කරගෙන නමුත් අපිට අවශ්‍ය වෙනවා මේ ඔක්කොම එක පුද්ගලයෙක් දැනගන්න වෙනවා. හැමෝම ටික ටික කිව්වට මම නම් කියන්නේ මම නම් බලාපොරොත්තු වෙන්නේ මගේ සත්‍ය අවබෝධය මම දැනගන්න සිද්ධ වෙනවා මේ සියලුම දුක්ඛයන් දැනගත්තා වෙනවා වෙන්න ඕනේ කියලා මට හිතෙනවා. එහෙම නැත්නම් මම මේක දුක වුණාට අරක දුක නෑ නේ කියලා ඒකට එල්ලෙන්න බලන මනසකින් තමයි ඉන්නේ. එහෙනම් මේ මේ සියල්ලේම දුක්ඛය දැනගත්ත පුද්ගලෙක් තමයි මේ ආර්ය දුක්ඛ දැනගත්තා වෙන්නේ කියලා මට හිතෙනවා. මම ඔබ තුමාලගේ අවසරය තියෙනවා නම් කෙටියෙන් මම මේක මේ මේ භාවනාවකට යොමු වෙච්ච කාලවල මිට අවුරුදු 3කට 4කට ඉස්සෙල්ලා විතර කාලවල කියන්නේ මේ ක්‍රමයට භාවනාවකට යොමු වෙච්ච කාලයක මම මේ මේ භාවනාව කෙටිට මේක මේ විදිහට කරන භාවනාවට වඩන පස්සේ මම හිතන්න ගත්තා මේ භාවනාව තුළින් මම පරික්ෂා කරනවා මේ ජාතික දුක්ඛ කියන එක හිතලා මේ මට මේ අහකින් මම කියන්නේ මේ මේ අඩු කරඩු වැඩි තියෙනවා නම් හදලා දෙන්න කියන්නයි. මොකද මේ අලුතෙන් පටන් ගන්න ගමනේදී අර හදා ගන්න ඕන නිසා. එතකොට මම භාවනාවකට වාඩි වෙච්චලා මේ උදේ පාන්දර භාවනා කරනකොට ගුදුන් වැඳලා ඒ කටයුතු කරලා ඉවරලා කතමංච වික්‍රේ දුක්ඛං කියලා තථාගතයන් වහන්සේ දේශනා කරපු එක මතක් කරගෙන මේ කල්පනා කරනවා. ජාතියක් කියන එක දුකක් කියලා. ජාතිය කියන්නේ ඉපදීමක් කියන එක මතක් කරගන්නවා. ඉපදීම සිදු වෙන්නේ කොහෙද කියලාත් මම මතක් කරගන්නවා. මේ සංසාරේ. ඉපදීම සිදු වෙන්නේ අපායේ ඉපදෙන්න පුළුවන් මම. මම പ്രേත ලෝකෙ ඉපදෙන්න පුළුවන්. මම තිරිසන් ලෝකෙ ඉපදෙන්නත් පුළුවන්. මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්නත් පුළුවන්. දිව්‍ය ලෝකෙ ඉපදෙන්නත් පුළුවන්. භක්ම ලෝකෙ ඉපදෙන්නත් පුළුවන්. ඒ නිසා මේ එකින් එක බලන්න තමයි මම දැන් හත් සූදානම් වෙන්නේ. කියලා මම එක එක අරගෙන බලනවා. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම අපාය අරගෙන බලනවා. අපාය අරගෙන දැන් මම අපාය අපාය ඉපදෙනවා මම මනසින් වගේ අපාය ඉපදෙනවා ඇත්තටම. අපාය ඉපදිලා අපාය දුක්ඛය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න කිසියම් උත්සාහයක යෙදෙනවා. ඒ කියන්නේ අපාය මෙනෙහි කරගෙන අපාය తත්වේ අපාය ඉපදුන මගේ ඇඟේ මස් ලොබ මහා දරුණු ආයුධ වලින් යමපල්ලන් විසින් අදිනවා ඒ ඇදලා ගලවා දමනවා මේවා කතන්දර හැටියට නෙමෙයි තමන් වෙලා තමන්ට ඒ ඒ ඒ ඒ ඒ ඒ පුද්ගල වෙන්න අර මනසේ අර මුලි මූලික වශයෙන් කරපු මේ මේ බුද්ධානුස්සතිය ඒ වගේම নমස්කාර කිරීම ඒවන් තුළින් තම මනස තැම්පත් වෙච්ච මනසෙන් තමන්ට මනස යම්සි මට්ටමකට ගෙනියන්න පුළුවන් නම් අපායේ තමයි ප්‍රතිචිකක් වේලාවක එදායේ තමාට වෙච්ච දේවල් ටික ඥානයකින් නෙමෙයි නමුත් අඩුවසේ මෙනෙහි කිරීම තුළින් hali කල්පනා කරන්න පුළුවන් නම් එහෙම තමන්ගේ ඇටකටු මස් ඇදලා ගලවලා දාලා වෙච්ච දේ එතකොට මට ඇතිවෙච්ච දැඩි වේදනාව මම විලාපතීතිය කෑ ගහපු විදිය ඒ වේදනාව මට දැනෙන ඊට පස්සේ මම ඒ වේදනාවෙන්ම මැරිච්ච විදිය මැරිලා මම ඒ කාලය තුල අලුත් කුසලයක් කරන්නේ නැහැ නේ අපායට ගිහිල්ලා දුක් විඳින ද්වේෂයෙන් හිටියේ ඒ නිසාම නැවත මම අපායෙම ඉපදිච්ච හැටි. එතනම මැරිලා එතනම ඉපදිලා. ඒ විදිහට මම ගත කරපු හැටි. ඊගාවට ඒ අපාය ලෝකෙන් ඉවත් වෙලා තවත් අපායකට එතනින් වැටිලා. ඒකෙදි මම විසිකරන ලෝධිය තටාකයකට මගේ ඇටමස්ලේ ඔක්කොම සියල්ල දිවිලා දියවිලා දියවිලා යනවා. මම නැවත ඉපදින අපායෙම. ওই විදිහට මම මගේ අපාය ඉපදුන මට පේනවා තවත් මිනිස්සු බිම දිගා වෙලා ඉන්නවා. අපයි ඒ අය එක ඉහළින් පේන විශාල ගල් රෝලක් වගේ දෙයක් එනවා. ඒ ගල් රෝලේ හැම තැනම දැඩි උල් කටු විශාල සංඛ්‍යාවක්. ඒවා ඒ ඒවා සූදානම් කර දැන් ඉතින් යමපල්ල සූදානම් වෙනවා ඒක දාන්න. තල්ලු කරන්න ඇඟ උඩින් යනකොට ඒක පේනවා. පේනකොට ඇති වෙන බය මොකද මගේ උඩින් එක එන්න යන්නේ. මට ඇති වෙන බය හිතට තියෙන බය ඒකම ඒ බය විසින්ම මාව මරනවා. නටලා දානවා. ඉතින් මේ මේවා විඳින්න පුළුවන් නේද මනසින්. මේව තථාගතයන් වහන්සේ කිව්වනම් අපාය දුක කියලා මේව විඳින්න පුළුවන් මනසින්. මේව විඳිනවා. මේව විඳින මම මේ බය නිසාම මියදෙනවා. මම නැවත ඉපදෙන්නේ තපායමයි. ඉතින් මේ ආකාරයට මම අපායේ ඉතා දීර්ඝ කාලයක් ගත කරපු මම, ගත කරපු කෙනෙක් මම. අපායේ බුද්ධාක් කාලයක් මම ඉඳලා තියෙනවා. ඉතින් එහෙම කටකු දූතයක් හිමි කරගත්ත මම කල්පනා කරනවා මම දැන් ඊගා මොහොතේ මගේ උස්ම නැති වෙලා මම මැරෙන්න පුළුවන්. ආයෙත් මට ඕන දේ වගේ ජීවිතයක්. ඒ වගේ ජීවිතයක් මට ඕනද? ඉතින් මම කල්පනා කරනවා නෑ නෑ මට ආයෙ අපාය නම් උපත්යක් එපා. අපාය කියන්නේ මහා දුකක්. කියන දේ අර මම නැවත මතක් කරගන්නවා. එහෙමනම් මම මතක් කරගන්නවා ඒ ඒ තුලින්ම ඒ දේ වෙන්නේ මට ආයෙත් වුණොත් මම ආයෙ වර පුරුදු අපායට මට ආයෙ යවෙන්නේ මම මේ ලෝභ ද්වේෂ මෝහ පාරේ ඒවා ලෝභ ද්වේෂ මෝහ ඇතුව කටයුතු කරලා මුසාව, පරුසාව, පිස්සුනා වාචි සම්ප්‍රප්පලාප කරමින් හිටියොත් නේද? එහෙනම් මේ එහෙනම් මම කල්පනා කරනවා මම අදිෂ්ඨාන කරගන්නවා මට අපාය නම් එපා මම එහෙනම් උත්සාහ කරන පුළුවන් තරම් උත්සාහ කරනවා ලෝභ ද්වේෂ මෝහ තුනී කරගන්න කියලා. ඉතින් ওই විදිහට අපාය ගැන මෙනෙහි කරනවා. ඊළඟට මම හිතනවා പ്രേත ලෝකේ ගැන. මම ඊගාට പ്രേත ලෝකේ ගැන කතා කරනවා. ඒ කියන්නේ പ്രേත ලෝකේ කියන්නේ අසහිත දේවල් අනුව මට හිතන්න වෙන්නේ. මට මහ විශාල උදරයක් ඇති ඒ ඒ වුණාට ඊටාම පුංචි පුංචි මුඛයක් තියෙන සත්ත්ව ගොඩක් ඉන ප්‍රේතය හැටියට. ඒ මිනිස්සු බඩගින්නෙම ඒ ප්‍රේතය බඩගින්නෙම වේදනාව විඳිනවා. මමත් එහෙම වේදනාව විඳලා ඒ විඳින්න විඳපු වේදනාවන් මම මතක් කරගන්නවා. ඉතින් බැසිකලි කටවල් වල තුල හිරවි හිටි ආකාරයේ වේදෙක් හැටියට ඒ වගේ මතක් කරගන්නවා. කාණු වල හිරවිලා සිටි හිටිය ප්‍රේතය හැටියට ආත්ම ගැන කල්පනා කරනවා. ඉතින් ඊටාම දීර්ඝ කාලයක් ජීවත් වෙන්න සිදු වෙච්ච ඒ වගේ പ്രേත ආත්මයන් මට ආයිත් නම් එපා. මට තිබිලා තියෙනවා ඒවා මට ආයිත් නම් එපා. ඒ මේ මේ പ്രേත ලෝකේ తත්වය දැනගෙන මේ ලෝකේ ජීවිතය මම ප්‍රතික්ෂේප කරමින් ඒකට ඉපදීමට හේතු වන කාරණාවන් මම ඉවත් කරගන්න දැඩිව අදිෂ්ඨාන කරගන්නවා. ලෝභ දේශ මොහ මුසාව ඉරිෂාව අනිමිනිසුන්ට ලැබෙන පුංචි දේවල් ගැන ඉරිෂා කරමින් අනිමිනිසුන් ලැබෙන පුංචි දෙයක් නේ රජකම කියන්නේ. ඒ රජකම ගැන ඉරිෂා කරමින් කාර් මොනවද? පස්සාවල් මොනවද? සල්ලි මොනවාද? ඒ ඒවට ගැන විශ්යා කරමින් මේ විසුණා වාච කතා කරමින් කතා කර ගත කරන මේ ද්වේෂ නිසා නේද මම මරණ මොහොතේදී නිකම්ම නැවිච්ච හිතකින් මට මැරෙන්න වෙන්නේ නිසා නේද? එහෙම වුණොත් නේද මට මේ പ്രേත ලෝකෙන් නැවතින් වෙන්නේ කියලා මම പ്രേත ලෝකයේ මට එපා කියලා කල්පනා කරනවා. ඊළඟට ඒ වගේම මම කල්පනා කරනවා සත්ත්ව ලෝකය ගැන. සත්ත්ව ලෝකෙ ඉදීමත් තමයි මම ඊගාට මෙනෙහි කරන්න යනවා. ඒ වුණා මම කල්පනා කරනවා අපායත් പ്രേත ලෝකයක් ගැන මෙනෙහි කරපු මට සත්ත්ව ලෝකය නම් සාපේක්ෂව හොඳයි කියලා හිතෙනවා. සාපේක්ෂව හිතන්නේ අනේ සත්ත්ව ලෝකේ නම් හොඳයි නේ කියලා. ඒ ඉතින් ඒ එළියෙන් දකින්න බාහිර දකින්න තත්ත්වයන් ගැන කල්පනා වුණාම තමයි එහෙම හිතෙන්නේ. එහෙම වුණාට අපි හිතුවත් හිතනවා මේ අපිට අපිට සැපට ඉන්න සත්තු ගැන අපි දැක්කාට ඒ සත්තු ඉන්නේ සැපෙන්ද? සතුන්ගේ ජීවිත ගැන මෙනෙහි කරද්දී කල්පනා වෙනවා ඒ සත්තු අවුවට වැස්සට හසු වෙමින් ඝන කැලෑවට දුක් විඳින හැටි. මේ ඒක මහත් දුකක්. ඒ ඒ ඒ ඒ වුණාට භයානකම දුක සතෙක්ගේ ඒක නෙවෙයිනේ. ඒ මොකද හැම සතෙක්ම ජීවත් වෙන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳ විශාල බයකින්. කොයි වෙලාවෙ තමන්ගේ ජීවිතේ නැති වෙයි දන්නේ නැහැ. ඊට වඩා සවිශක්තිය තියෙන වෙනස් සත්වයකින්. මිනිසුත් ඇතුළු. ඒතකොට සත්තු ලෝකේ ඉන්න හැම සත්වයකටම ජීවිත තර්ජනයක් තියෙනවා. මේක කොතරම් දුකක්ද? තමන්ට හිතන්න බයෙන් ජීවත් වුණොත් වින්න සිදු වුණොත් මොන තරම් දුකක්ද? එහෙමනම් මේ අපි දන්නවා අපේ දැන් මනුස්ස ලෝකේ නම් අපේ තියෙන ගෙදරක ටෙලිවිෂන් එකක් මොනවාරි හොරකම් කරලා කියලා මිනිස්සු බයයි. ඒක අපි තාප්ප දාගෙන ඉන්නවා ඉන්ෂුරන්ස් දාගෙන. නමුත් සත්ත්ව ලෝකේ සතුන් ඉන්නේ ඊට වඩා වැඩි දෙයක් හොරුන් අරයි කියලා ජීවිතේ නැති කරයි කියලා බයයි. ඒක මොකද තමන්ගේ ජීවිතේ. ඒ නිසා එවැනි ජීවිතයක් ඕනද? සම තත්ත්වයෙන් බයෙන් ගත කරන එවන් ජීවිතයක් ඕනද? ඉතින් කියන කියලා ඒ ආකාරයට තවදුරටත් සත්තු ලෝකයෙන් නොයෙකුත් විදිහට කල්පනා කරලා සත්තු ලෝකයෙන් මම ඉතින් ඉවත් කරනවා. ඒකම කල්පනා කරන මම ඊට පස්සේ තමයි කල්පනා කරන්නේ මනුස්ස ලෝකෙ පිටපස්සේ. ඉතින් මනුස්ස ලෝකයේ පිළිබඳව මම මගේම ජීවිතය ගැන මෙනෙහි කරමින් මට කල්පනා කරන තරම් ඇති තරම් සාක්ෂි තියෙනවා, ඇති තරම් උදාහරණ තියෙනවා දුක් ගැන කල්පනා කරන. ඉතින් පුංචි කාලේ ඉඳලා මේ වන්ට මම මට තිබුණ දුකක්ම නේද කියලා පේනවා. අතපය කැඩුණු අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ අවස්ථාවේදී ඇති වූ කායික වේදනාවන්, පුංචි කාලේ පවා හිත මිත්‍රාදීන් වෙන්වීම නිසා ඇතිවෙච්ච දුක් වේදනාවන්, ඒ වගේ දේවල් අනන්තයි. මේ පසු කාලයකදී ඇතිවෙච්ච දේවල් හෘදයාබාධ, ආමාශාබාධ, ශෝෂණ සම්බන්ධාබාධ කියන්න දෙද නැති දෙද තමයි කියන්න අමාරු. තීනලට කියන්න හරි ලේසි. ඒ ආකාරයට ලෙඩ කොපොන් සංඛ්‍යාව. ඉතින් මේවා සැපක්. මේවා දුකක්ම. අම්මා නැති වුණා. තාත්තා නැති වුණා. ඒක මහා දුක්ඛය. ඉතින් මේ දුක්ඛයන් ඇත්තට මට විතරද? මුළු මනුෂ්‍ය ලෝකේ ඉන්න හැම විවිධ පාටවලට අයිති විවිධ ප්‍රමාණ වලට අයිති මිනිස්සුන්ට විවිධ රටවල මිනිස්සු මට මතක් වෙනවා. ඒ හැම දිනාටම මේ දුක්ඛේ හැමයි. සමහර අය දුප්පත්, සමහර අය පොහොසත්, සමහර අය ලොකු තනතුරු දරනවා, ලොකු වගකීම් දරනවා, සමහර අය සාමාන්‍ය මිනිස්සු. ඉතින් මුළු ලෝකෙම ඉන්න හැම කෙනෙකුටම මේ දුක්ඛේ ඊටමත් පොඩි විවිධ රස්සා කරමින් හිටියට විවිධ දෑ. ඉතින් මේ වෙලාවේදී විවිධ රස්සා කරමින් විවිධ දායක කරමින් ඉන්න ඒ දුක්ඛයම පිළිබඳ ජීවිතයක් නේද මේ මිනිස්සු ගත කරන්නේ. ඉතින් ඒ භාවනාවත් ඉතින් පේනවා කළු මිනිස්සු සුදු මිනිස්සු විවිධ රටවල මේ ලෝකේ මනුස්ස ලෝකයන්නේ දැන් හිතන්නේ එකපාරට හිතන්න පුළුවන් ලෝකේ පුරාම එක එක රටවල මිනිස්සු සමහර අය නිදි සමහර අය හිටගෙන ඉන්නවා සමහර අය වැඩ කරනවා ලෝකේ. ඉතින් ඒ අයටත් මට වගේම මහා තිබිච්ච මේ ලෙඩ රෝග තියෙනවා. අපි දැන් හිතුවොත් එimhe බෙහෙත් සප්පුවක් ගැන ෆාමසි එකක් කියලා කියන්නේ ෆාමසි එක ගියොත් කොතරම් කියලා බෙහෙත් වර්ග තියෙනවද පාමසීක? බෙහෙත් වර්ග පිළිලා නේද පාමසීක? මේ ඔක්කොම ලෙඩ ටික හැදෙන්නේ මේ මනුෂ්‍ය ජීවිතේ ලැබුණු අපටමයි නේද? ඉතින් මට ඕනද ඉතින් එවන් ජීවිතයක්. ඒ වගේ ජීවිතයක් මට ඕනද නැවතත්. නැවතත් මේ වගේ කුණු වෙන ගඳ ගන්න මගේ තියෙන ගඳ මන් දන්නවනේ. මගේ තියෙන අපිරිසුදුකම් නේද? මම තමන්ගේ දන්නේ දැන් ඔය ඇඳගෙන පාට ඇඳගෙන හිටියට. ඒතකොට තමන් හිතුවා මේ වගේ ශරීරයක් සහිත ජීවිතයක් ඕන දායසක. මෙච්චර දුක්ඛයක් දෙන ජීවිතයක් නැවත ඕන. ඉතින් මනුස්ස ලෝකේ දුක්ඛ ගැන ඒ විදිහට මම කෙටියෙන් මෙනෙහි කරනවා. ඊට පස්සේ තමයි මම දිව්‍ය ලෝකේ ගැන කල්පනා කරන්න ගන්නේ. දිව්‍ය ලෝකයේ සුඛයෙන් පිරුණු තැනක් හැටියටයි අපි අහලා තියෙන්නේ. ඒ ඒකේ ඉපදුනොත් දුකක් නැහැ කියලා හිතච්ච අවස්ථාව මට තිබිලා තියෙනවා. ඒත් දැන් අපිට ඒ ගැන කල්පනා කරන්න ශක්තියක් නැති වුණත් යම්කිසි විදිහකට අවබෝධයක් තියෙනවා මේ දිව්‍ය ලෝකයේ මනුෂ්‍ය ලෝකේ වගේම දුක්ඛයන් පවතිනවා කියලා ඒ ප්‍රමාණයට නොවුණත් ඒ තුලත් දුක්ඛයන් තියෙනවා. ඉතින් මෙම දිව්‍ය ලෝකයක ඉපදුනොත් මම මම හිතන්නේ මම දිව්‍ය ලෝකෙ ඉපදුනොත් මම මහා බලවන්ත දිව්‍ය රාජෙක් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මම දිව්‍ය ලෝකෙ ඉපදුනොත් සාමාන්‍ය දිව්‍ය පුත්‍රයෙක් විදිහට මට මේ මා ඉහළ තත්ත්වයේ ඉන්න දිව්‍යවරු ගැන ඊර්ෂ්‍යාවක් නැති නොවේවිද? ඉතින් මා හිත තුළ එතකොට ඒක ඒක සපක් දේශියාව. ඒ වගේම මගේ හිතුල මාන්නයන් ඇති නොවේද? එතකොට මේ මාන්නයන් කියන්නේ සපක්ද? ඉතින් මේ වගේ ඒ වගේ මානසික තුතර තරහ, කෝපය, ද්වේෂය ඇති වෙන්නේ නැති වේද? ඒවා ඇති වෙනවා. ඒවා සැපද? එහෙනම් ඒවා සුඛසහගත චිත්ත ස්වરૂපයක් නෙමෙයි. ඒවා දුක්ඛමයි ඇති කරන්නේ. ඉතින් අවසානයේ මට සිද්ධ වෙනවා මේ දිවි ලෝකේ ගත කළ ජීවිතයෙන් සමුගන්න. එදාට ඇති වෙන්නේ මහා විශාල දුක්ඛයක්. එතකොට මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50කට 80ක් ජීවත් වෙලා ඒක දාලා යන්න කොච්චර අමාරුද දැන්. එහෙමනම් හිතලා බැලුවොත් අවුරුදු දහස් ගණනාවක් අධික කාලයක් සුඛයේ වැඩි දිව්‍ය ලෝකයක ඉඳලා ඊටත් වැඩි සුඛයේ වැඩි තැනක ඉඳලා ලොකු කාලයක්. ඒක යනුනාම මොන තරම් දුකක්ද. එහෙමනම් ඒ ආකාරයේ විශාල දුක්ඛයක් දුක්ඛ සාගත සිතක් ඇතුව දිව්‍ය ලෝකෙන් චුත වුණාම මහා දුකකින් නෑන්නේ. ඒ යන සිතක් ඇති පුද්ගලයාට හිමි වෙන්නේ තිරිසන් ලෝකේ බොහෝ විට. එතකොට එහෙමනම් මම ප්‍රාර්ථනා කළ කරන ඕන දිව්‍ය ලෝකයක් ආයිසරයක්. මොකද ඊට පස්සේ ඇති වෙන්නේ ගමන තියෙන්නේ අර වගේ තැනකට. ඉතින් එහෙනම් මට දිව්‍ය ලෝකෙත් එපා. මම දිව්‍ය ලෝකෙත් ප්‍රාර්ථනා කරන්නේ ඉතින් මේ විදිහට මේ ජාතිපි දුක්ඛම් මේ කියපු හැමතැනම ඉපදුනම මොන තරම් තිබුණත් ජාතිපි කියන්නේ නම් දුකක්මයි. බුදුහාමුදුරු කිව්වේ ඒකනේ. ඔය ජාතිපි දුක්ඛම් කියන එක ආර්ය දුකක් හැටියට දකින්න ඔය ආකාරයට මම භාවනාවකින් උත්සාහ කරනවා. ඉතින් ওই විදිහටම ඊගාවට ඉතින් ව්‍යාධිපි දුක්ඛම් වහදීට යන්න සිද්ධ වෙනවා දිගටම. ඉතින් ඔක එක දවසකින් ඉවර කරන්න ඕන භාවනාවකුත් නෙමෙයි. ඒක දවසේ පැය භාගයට ඔය ජාති දුක්ඛ කීජක කරගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් සමානලාට මේ පැය භාගය දන්න පැය භාවනාවේදී මුල සත් ප්‍රේත ලෝකේ කියන්නේ පමණක් විතරක් වෙන්න පුළුවන් භාවනාවේදී තමන් මෙන්න ඒකට කරගන්න. ඉතින් එහෙම මම කරපු කාලයක් තිබුණා බොහොම හොඳයි ඒ කාලේ. ඉතින් දැනුත් හිතනවා නැවත අර මේ බැටරි චාර්ජ් කරගන්න වගේ වුණා නම් ඒ දෙයට මේ වෙන්න මට නැවතත් කල්පනාව තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් මගේ මේ ඉන්නව කල්යන මිත්‍රෙන්ගෙන් අවංකවම අදහස් දැනගන්න කැමතියි. සමායන මට ඒක වැඩි දුර කතා කරන්න වෙන පහලක් විදියට. තෙරුවන් සරණයි. හොඳයි මම යොමු වෙනම් ශ්‍රීමති මහත්මියට. තෙරුවන් සරණයි. දලස්නාත්‍ය බොහොම පිං අත්වශයෙන්ම දුක අවබෝධ කරගන්න යන ගමනේදී කල්යාණ මිත්‍රින්ගෙන් වෙච්ච උදව් උපකාර ගැන කියනවා නම් සවනට සිසිලස ගුවන්විදුලි මගෙන් වෙච්ච උපකාරය අත්දවුව නිවන් දකින්නතුරු අමතක කරන්න බෑ. ඉතින් ඒ පිළිබඳව අප්‍රමාණ කෘතවේදීව ඔබතුමාට ගෞරව කරනවා, පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔය ඔය මම මේ මීට ඉස්සෙල්ලා කතා කරපෙලේ මම කිව්වා අපි අසාහිත ධර්මය ජීවිතයට සම්බන්ධ කරලා බලනකොට මටත් මේ ගංගාවක් වගේ සිතුවිලි පහළ වෙන්න ගත්තා දුක පිළිබඳව කියලා. ඔබතුමා ඒ ටික තමයි පැහැදිලි කරේ. ඇත්ත වශයෙන්ම ඒ ආකාරයට පැහැදිලි කරනකොට සංසාරයට නැවතවරක් එන්න ඒ වගේම නැවත මනුෂ්‍ය ජීවිතයක් හෝ මේ පංච උපාදානස්කන්ධ සහිත ජීවිතයක් ලබන්න එහෙම නැත්නම් අකුසල් කරන්න කෙනෙක්ව රිදවන්න පාප කර්ම කියලා කියන දේවල් කරන්න ඒ වගේ දේවල්ට අප්‍රමාණ බයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපාය වල යන්න බයයි. ඊළඟට මනුස්ස ලෝකේ දුක් විඳින්න බයයි. සත්තු වෙලා උපදින්න බයයි. ඒ ඒ ආකාරයට විශාල බයක් ඇති වෙනවා. හිතට ඒ බය ඇතුල් වෙනවා. මේවා කරොත් මටත් මේ වගේ විපාක ඇති වෙනව නේද කියලා. අන්න ඒ වගේ ප්‍රයෝජනයක් ඔය මේ ඒ ඒ ආකාර භාවනාවකින් ලැබෙනවා දුක පිළිබඳව බැලීමේදී. බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ මේ මේක වැඩක් වෙයිද කියලා. නමුත් මේ මමත් ඒ ආකාරයට ඒ ඒ ආකාරයෙන් දුක පිළිබඳ බැලීමේදී විශාල උපකාරයක් වුණා කියලා කියන්න පුළුවන්. ආයි ඒ දුක විඳින්න යන්න බෑ කියන අදහසක් ආවා. ඉතින් ඒ ටික ඒ ටික මම දල වශයෙන් සඳහන් කරන්නම්. එතකොට බුදුජානන් වහන්සේ අපිට මේ දේශනා කරා දුක්ඛාරිය සත්‍ය දේශනා කරනකොට ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්‍රියහි සංපයෝග දුක්ඛෝ පියහි විප්පයෝග දුක්ඛෝ කියලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එතකොට සංක්ෂේප වශයෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකක් කියලා. පංච උපාදානස්කන්ධය කියලා කිව්වහම රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් පංච උපාදානස්කන්ධය දේශනා කළා කියනවා. එතකොට අපි ජීවත් වෙන හැම මොහොතකම ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් අරමුණු ගන්න අවස්ථාවල අපි හදන්නේ මේ පංච උපාදානස්කන්ධයම නේද? එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් නේද ඇති වෙන්නේ. එතකොට මේ එක එක කොටසක් ගැන අපි අසා තියෙන ධර්මය අනුව බැලුවහම මේ පංච උපාදානස්කන්ධය කොයි වගේද හිතන්න ඕනේ. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ අනිත්‍ය වූ දෙයක්, දුක් වූ දෙයක්, රෝගයක්, gaduwak, සල්ලයක්, ඊළඟට අපිව අපායට ගෙනියන දෙයක්, ආබාධයක්. දැන් අතප්පයක් කැඩිච්ච කෙනෙකුට විඳින දුක මේ පංච උපාදානස්කන්ධය නිසා ලැබෙනවා. මේක අනුන්ට අයිති දෙයක්. මට කියලා තියාගන්න බෑ. කැඩිලා බිඳිලා නැසී වෙනසී යන දෙයක්. ඊළඟට අනිත්‍ය වූ දෙයක්, ශුන්‍ය වූ දෙයක්. මේ ආකාරයට 11 ආකාරයකට පංච උපාදානස්කන්ධය දිහා බලනකොට මේ හැම එකක්ම දැනෙනවා අනේ මෙහෙම නේද මේ වගේ නේද මේක අනිත්‍යයි නේද දුකයි නේද අනුන්ගේ දෙයක් වගේ නේද හරියට ඉල්ලගෙන තියාගත්තු දෙයක් වගේ ඇවිල්ලා ඉල්ලගෙන යන්න ගෙනියන්න එනකොට දීලා අයින් වෙන්න ඕනේ වගේ නේද ඒ ආකාරයට පංච උපාදානස්කන්ධය ගැන බලනකොට දුක පිළිබඳ බොහෝ දේවල් අපිට අවබෝධ වෙනවා එතකොට ඒ ගැන දැන් නාමස්කන්ධ වශයෙන් නාම වශයෙන් ඒ ටික අපිට පළමුව රූපය දිහා බලනකොට අර එක මහත්මියක් පැහැදිලි කරා රූපය දිහා බලන හැටි රූපය රූපය කොයි වගේ දෙයක්ද අනිත්‍ය වූ දෙයක් දුක් වූ දෙයක් එතකොට ඒ රූපය ඇහැට ගැටුනහම වෙන ක්‍රියාවලිය ඊළඟට එයින් නිමිති අරගෙන නැවත වතාවක් රූපේ දිහා බලනකොට ඇතිවෙන මේ හැම දෙයක්ම දිහා බැලුවහම මේ රූපය පිරිසිඳ අවබෝධ කර ගැනීමට උපකාර වෙනවා කියලා හිතෙනවා එතකොට ඒ වගේම වේදනාව වේදනාව කිව්වහම දුක් වේදනා සුඛ වේදනා අදුක්කම වේදනා මේ වේදනා ඒවත් අර වගේමයි එක විදිහකට තියෙන්නේ නැහැ සැප වේදනාව කියන එක නැති වෙන එක දුකක් දුක් වේදනාව කියන එක ඇති වෙන එක දුකක් ඊළඟට අදුක්කම සුඛ වේදනාව කියන එක අනිත්‍ය උදයක් මේ වගේ වේදනා දිහා බලන්න පුරුදු වුණාම ඒකෙන් වේදනාව පිළිබඳවත් අපිට අවබෝධයක් ගත හැකියි සංඥාව මිරිඟුවක් වගේ තියෙන සංඥාව අපිට මේ විපල්ලාස වගේ විපල්ලාස ඇති කරලා දීලා අපිව නොමග යවන්නේ මේ සංඥාව නිසා. එතකොට සංඥාව ගැනත් ඒ විදිහට දුරු කිරීමේ අදහසින් නැති මේ උපාදාන වශයෙන් නොගැනීමේ අදහසින් බලන එක වටිනවා. සංස්කාර කියලා කිව්වහම සංස්කාර පුඤ්ඤාපි සංස්කාර අපිඤ්ඤාපි සංස්කාර අනිඤ්ඤාපි සංස්කාර මේ සංස්කාර නිසා නේද සංඛාරපච්චය විඥානා කියන තැනට අපි යන්නේ කියලා ඒ විදිහට හිතන්න ඕනේ. ඊළඟට විඥානයේ විඥානයේ නාම රූප වෙනවා නාම රූප විඥාන වෙනවා මේ ආකාරයට මේ භව ගමන හැදෙනවා මේ පංච උපාදානස්කන්ධය නිසා අප්‍රමාණ දුකකටපත් වෙනවා දුක් විඳින්න සිද්ධ වෙනවා ඒක නිසා මේවා නැති කර ගැනීමමයි දුක කියන අවබෝධය ඇති කරගන්න විශාල පරාසයක් තියෙනවා එක පැත්තකින් ගිහිල්ලා එක්ක සලායතන වශයෙන් බලලා එක්ක ඉන්ද්‍රිය වශයෙන් බලලා ආයතන වශයෙන් බලලා 20 ආකාරයකට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ අංග දිහැ පිරිසිඳ දකින්න ආහාර ඉන්ද්‍රිය ඒ වගේ. ඉතින් ඒ වගේ එක ක්‍රමයක් හරි අනුගමනය කරගෙන ගියොත් ඒක අර මේ පච්චත්තම් වේදිතබ්බ විඤ්ඤෝහි කියනවා. තමන්ගේ තමන්ගේ නැනපමණින් තමන්ට පුළුවන් ප්‍රමාණිකට ඒක අවබෝධ කරගෙන යනකොට දුක පිළිබඳ යම් තරමකට හෝ තමන්ට වැටහෙනවා කියන එක කියන්න පුළුවන් මොකද කාලයක් තිස්සේ ඒ වගේ දේවල් ගැන අවබෝධ කරගන්න උත්සාහ කළ නිසා කරන නිසා දුක පිළිබඳව අවබෝධ කරගන්න ওই මාර්ග ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් බව තමයි මගේ හැඟීම. ත්වන් සරණ. සාදු සාදු සාදු. බොහොම පින් ශ්‍රේණි මාර්ගයේ සීල සූත්‍රය සම්බන්ධ කරගෙන අපිට ඊළඟට පංච පාදන ස්කන්ධයේ දුක්ඛ දකින්න ඔබතුමිය අපිට මතක් කරලා දුන්නා. හොඳයි. මම ගෞරවයෙන් පත්මා මහත්මිය දියමින කැමතියි. ඔබතුමගේ හඳ නැවතත් විවෘත කරලා අපිට ධර්මාලෝකයක් ලබා දෙන්න. අනතුරු මං චිත්ත මහත්මියටත් පසුව ડોක්ටර් මාදුක ප්‍රියමිලා වැඩසටහන නිමා කරනවා. පත්මා මහත්මිය හොඳයි. එතුමි මොහොතකට එකට ගිහිලා වගේ හොඳයි මම ගෞරවයෙන් චිත්‍ර මහත්මියට වෙන්නම් චිත්‍රාජ බස් මහත්මිය ඊට කලින් තත්පර දෙන චිත්‍ර මහත්මිය අද කොහොමද චන්දන මහත්මිය ඔබතුමාට කතා කරන්න පුළුවන්කමක් තියෙනවද? ආතේරුවා සර්ණයි මම මේ අහගෙන හිටියේදී ගොඩක් වැදගත් දේවල් තමයි සියලු දෙනාම කියන්නේ. නමුත් මේ දුක කියලා මම හිතන්නේ මොකද්ද ඇත්තටම මේ දුක අපිට හිතන සිතවිල්ලද නැත්නම් හොඳ දේවල් දුක කියලා හිතෙනවද නැත්නම් නරක බඩගින්නේ එක වෙලක් ඉන්න එක දුක නැත්නම් ලොකු ලෙඩක් හැදෙන එකද දුක නැත්නම් ඉතින් දැන් එනම් මම මැරෙන්න වැටිලා මිනිස්සු ඉන්නවා එහෙමනම් ඉතින් දැන් දුක කියන එක අවබෝධ වෙන්න ඕනේ ඉතින් මේ අපි දකිනවා මෙරි පරි වැටෙන මිනිස්සු එහෙමනම් මෙහෙම දෙයක් නෙවෙයි මේ දුක කියන්නේ දැන් ඉපදෙන එක දුකයි. එහෙමනම් ඒකත් අපි දන්නවා දැන් මේ අපි අල්ලා ගන්න අල්ලා ගන්න එක දුකයි. දැන් මේ අපි ගියක් හදාගත්තොත් ඒකත් දුකක් ඒක වහන්න ඕනේ. ඒකට හොරුපණී අනම්මනම් බලපන් හැමදේම දුකයි තමයි. නමුත් ඒක නෑ අපිට එහෙම තිබ්බා අපි කොහොමද මේ අවබෝධයක් නෑ ඒවමයි කරන්නේ. ඉතින් මේමනම් ඉතින් දැන් ගෙවල් හදන්න නැති ඉන්න ඕනේ. එතකොට එහෙමනම් ළමයි හදන්න නැති ඉන්න ඕනේ නැත්නම් දැන් ළමයා ඉන්නවා දැන් කල්පනා කරපුවා උදේ ඉඳලා රාය වෙනකල් ඒක දුකයි දැන් මේ ළමයා නැත්තම් දැන් සමහර අයට ළමයි නැහැ එතකොට ඒ ඒකත් ඒ මිනිසුන්ට දුකයි ඉතින් දැන් මේ මෙතන අපි මේ සිතවිල්ල තමා මේ දුකයි කියලා අල්ලගෙන ඉන්නේ දැන් මන මටත් මහා අර කුළුගෙඩි පාර වැදුනා දැන් කීප සැරයක්ම ඉතින් මේ ලෝකෙන් දුරන් වෙලා ගියේ නෑ මොකක් හරි ඉතින් තවත් මිදින්ට ඇති. නමුත් දැන් අලුත් තැනක් ලැබුණොත් ඒකෙත් බලාපොරොත්තු වෙන්න බෑ මේ මේ කුළු ගෙඩි පාරවල් වදින්න නැති වෙයි කියලා. ඉතින් දැන් අවබෝධ කරගන්න නම් අර දැන් මේ මාත්සරු ගොඩක් දේවල් කිව්වා. ඉතින් ඒ විදිහට මේ අපි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන විදිහටම දැන් මේ වඩාගෙන වඩාගෙන නොයිකුත් දේවල් හිත වඩාගෙන යෝනිසෝ මනසිකාරයෙන් මේ දේවල් ගැන කල්පනා කරගෙන යනවා. නමුත් දුක නම් හැම වෙලෙම මොකක්දෝ දෙයක් විඳිනවා. ඒක දුකද නැත්නම් අවබෝධය වෙනවද? තාම තාම අපි කොතනද ඉන්නේ? නැත්නම් දැන් මේ දැන් මේ විශාල කුල්ගෙඩි පාර වැදිලා මෙතනින් විසියලා ගියපම ආපහු දැන් දැන් මේ සැරේ ඉපදෙලා ඉන්නා දැන් මේම කල්යාණ මිත්‍රයෝ ටිකක් ඉඳලා මේ මේම දෙයක් ගැන අඩු ගානේ කතාවක් කරනවා. නැත්නම් තව ඉදිරි කොයි කාලෙක ඉපදිලා මොන සත්වෙක් කියලා ඉපදිලා නැහැ මනුස්සයෙක් කියලා ඉපදුණත් බුද්ධඝංකාරයෙක් කියලා ඉපදුණා මේ දුක නම් කතා කරන්නේ කවුරුත් ඕනෑ වෙලාවක කතා කරොත් කීයක් හරි හම්බ කරන එකක් ගැන නැත්තම් විශ්වාස එකක් ගැන නැත්තම් අද තියෙන ඔක්කොම ව්‍යාපාර සීල ව්‍යාපාර දාන ව්‍යාපාර මේ දුක නැති කරන ව්‍යාපාරයක් නෑ දුක අදාරන ව්‍යාපාරයක් නෑ මිනිස්සු උදේ ඉඳන් රැහැනකල් බලන් ගියාම දුක වර්ධනය කරගන්න එක තමයි පේන්නේ. ඉතින් අපි දැන් මෙතනින් අවබෝධ වෙනවා නම් දැනටම දැන් අවබෝධ වෙන්න ඕනේ මේක විඳලා විඳලා නම්. නමුත් විඳලා විඳලා නම් මේක අවබෝධ වෙන්නේ වෙනත් මේක අර අර මාර්ගයෙන් යන්න ඕනේ කියන එක තමයි මට නිතරම හිතෙන්නේ මමත් බොහොම උත්සාහ කරනවා මේ මෙච්චර ලොකු කුළු ගෙඩි පාරවල් වැදිලත් තාම මොකද මේ මේ මේ මේ මේ ඒකෙන් බේරෙන්න උත්සාහ කරනවා මිසක මේ තාම මේ දුක කියන එක බුදුහාමුදුරුවෝ කිව්ව දෙයට තාම මේක යොමු වෙන්නේ නැහැ. එතෙන්ට පාර තාම බොහොම දුරයි. නේ ඒක උත්සාහ කරනවා. මම වැරදි දෙයක් කියවනම් මාව නිවැරදි කරන්න තිරුවන් සරණයි සියලු දෙනාට. හොඳයි. තිරුවන් සරණයි චන්ද්‍ර මහත්මයා. බොහොම පිං ඔබතුමා මෙච්චර අපි සාකච්ඡා තුළ ගොඩාක් දේවල් කිව්ච්ච හැමදේමත් වල මේ සැකවින් දේවල් කිව්වා වගේ ඒ තරමට හරවත් දේවල් ප්‍රමාණයක් කිව්වේ ඒක සත්‍යම තමයි ඔබතුමා කියපු දෙන්නේ. අපි ඕකෙන් තමයි පටන් ගත්තේ ඇත්තටම. ඔය ඔය මතේම ඔය අදහසේම ඉඳලා තමයි සාකච්ඡාව පටන් ගත්තේ. අපි ඒ ඒ අදහස තමයි දැන් ඔබතුමා නැවතත් කියන්නේ අපිට ඒ තමයි තියෙන්නේ. ඒක හරියටම හරි. දැන් අපි එමනම් මේ යොමු වෙන්නේ අද අපි කිසියම් මට්ටමකට තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිහටම දුක්ඛය ගැන යම් කිසි අදහසක් අපිට ලැබුණා. නමුත් මේක ඉතාමත්ම පුංචි අල්ප මාත්‍ර ආරම්භයක් පමණයි. අප කාටවත් අද මේ සාකච්ඡාවෙන් පස්සේ දුක අවබෝධ වුන්නේ නැහැ. කොටිම දුක අවබෝධ කරගන්න ක්‍රමයවත් තේරුන්නේ නැහැ. ඒ නිසා අපි මේ අල්ප ආරම්භයක් පමණයි හැබැයි අද පටන් ගත්තා විතරයි. මේ සිකුරාදායින් අනිත් දවස්වල වැඩසටහන් වලින් මේකට පෝෂණයක් ලැබෙනවා. සිකුරාදා මේ කරන වැඩසටහන් තුළ අපි ඇඟට දැනෙන්න මේ ගැන කතා කරලා පුළුවන් නම් භාවනාවකුත් වැඩසටහන් පස්සේ ප්‍රයෝගයක් කරන විදිහට සකස් කර ගන්නවා අපිට දේශකෙක් සම්බන්ධ වෙන්න කටයුතු සූදානම් කරලා තිනවා ඒයින් පසුව අද මේ ආරම්භක දේශකයා සම්බන්ධ වෙනුණා පෞද්ගලික හේතුන් නිසා ඒ නිසා ආරම්භ කරසනා කෙරෙට කරේ හොඳයි අනේක වරක් පින් මම ගෞරවයෙන් චිත්‍ර මහත්මියතුම වෙනවා ඉන්පසු ඩොක්ටර් මහලුට තෙරුවන් සරණයි මට ඇත්තටම මේ වෙලාවේ මතක් වුණේ ධම්මපදයේ පළවෙනි ගාථාව මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියන එක. යම්කිසි සිතුවිල්ලක් ඇති වෙනවා මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා අපි නිතරම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන කියලා හිතෙන්නේ මේ ධර්මතාවයන් කියලා මනෝ පුබ්බංගමයි මනස තමයි పూర్වය పూర్වෙන් ඉන්නේ මුලින් ඉන්නේ මනෝ සෙට්ටා මනස් මනසෙමයි ඇති වෙන්නේ කියන එක අපි ඒ ඉගැන්වීම මතක තියාගත්තොත් ඒක අපිට හුඟා ප්‍රයෝජන වෙනවා කියලා හිතෙනවා. ඒ වගේම ඇත්තටම තථාගතයන් වහන්සේ කියපු දේශනාවල තියෙන විදිහට මේ විදිහට කියනවා යම් කිසි කෙනෙක් සෝතපන්න වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? උන්වහන්සේ කියනවා මේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය බව, දුක බව, අනාත්ම බව දකින්න ඕනේ. ළඟට යන යම් කිසි කෙනෙක් සකෘදාගාමි වෙන්න නම් ඒත් ඒකමයි කරන්න ඕනේ. අනාගාමි වෙන්න නම් ඒත් ඒකමයි කරන්න ඕනේ. රහත් වෙන්න නම් ඒත් ඒකමයි කරන්න ඕනේ කියලා. එමනම් අපිට තේරෙනවා මේ පංච උපාදාන ස්කන්ධය කියන මේ වචන දෙක දෙකකට බෙදලා තියෙන මේකේ ලොකු වැදගත්කමක් තියෙනවා. අපි මේ දුක සම්පූර්ණයෙන්ම සකස් අපි සකස් කරගන්නවා කියන එක කියන්න මම කැමති නෑ මොකද සකස් කරන කෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා. හේතුන් නිසා හටගෙන හේතුන් නිසා නැති වෙන හැටි දැකීමම තමයි අපිට අවශ්‍ය වෙන්නේ කියන එක තමයි දැන් තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මේ මම මම කියන එක මම ඉන්නතුරු දැන් අපිට හුඟක් කතා කරනකොට අපිට ඇහෙන දේවල් වලින් අපිට තේරුම් ගන්න පුළුවන්. මේ මම බේර ගන්න තමයි මේ ඔක්කොම මම අර යන එක මම මෙහෙ යන එක ඒක නවත්ත ගන්න තමයි අපිට උවමනාව තියෙන්නේ. නමුත් මේ මම කියන්නේ කවුද කියන එක තේරුම් ගන්න එක. ඒකට අපි ලොකු වචනයක් කියනවා සක්කාය දිට්ඨිය කියලා. අනේ ඒක තේරුම් ගත්තොත් යම් කිසි කෙනෙක් දවසක මේ යන්න ඉන්න මම කවුද කියන එක එතකොට ලොකු වෙනසක් අපේ චර්යාවෙත් වෙනසක් ඇති කරගෙන ඒක ඒ අනුව ඒක දාර්ශනික වෙනස් වීමක් ඇති වෙලා අපේ දුක සකස් වෙන හැටි දැකලා අපිට සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා කියන එක තමයි දැන් තේරුම් ගන්න තියෙන්නේ තථාගතයන් වහන්සේගේ අර මුහුණ දකින හැම වෙලාවෙම මතක් කරගන්නේ මම නම් ඇත්තටම මොනතරම් ලස්සන සංසුන් හිනාවක්ද මේ තියෙන්නේ. දැන් අපි හැම වෙලාවෙම හිත හිත හිටියොත් යම්කිසි වැරදි දෙයක් ගැන නරක දෙයක් ගැන මොකද වෙන්නේ මේ වෙලාවේ මැරුණොත් කියලා. මොකද දැන් මම ඉන්න නිසා මම කොහෙට යයිද? එහෙමනම් අපිට ඒ අපි මනෝසෙන් හදන දේවල් අපි හරියට පරිස්සම් වෙන්න ඕන. මොකද අපි දන්නේ නැති නිසා අපේ මරණය කොයි වෙලාවෙ සිදු වෙනවද කියන එක. ඒ මම ඉන්න තුරු එක තියෙන්නේ. මම අවබෝධ කරන පංච උපාදාන ස්කන්ධය කියන එක ඇත්තටම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වචන පහ කිව්ව තරමටම අපිට ඒක අවබෝධ වෙලා කියන එක තේරුම් ගන්න බෑ. මේ සඳහා තමයි තථාගතයන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය. ඒකේ අපි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියනකොට ඇත්තටම මේ එක එකකින් අවබෝධ වෙන්නේ පංච උපාදානස්කන්ධයයි. කායානුපස්සනාවෙන් රූපයත්, වේදනානුපස්සනාවෙන් වේදනාවත්, චිත්තානුපස්සනාවෙන් සංඥා විඥාන සංඛාර කියන තුන ධර්මානුපස්සනාවත් ඇතුළුව ඒ තුන විස්තර වෙන්නේ. ඉතින් ඒ දේවල් කොහොමද සතියෙන් දකින්නේ කියන එක. ඉතින් ඒ විදිහට දැකලා මේ මම කියන්නේ කවුද කියන එක ලිහිල් කරගෙන ඇත්තටම මම කියන්නේ කවුද කියන එක මම පාංගෙඩියක් නක්. අපි දන්නවා ස්ලයිස් කරපු පාංගෙඩි තියෙනවා. ඒ ස්ලයිස් කරපු පාංගෙඩියේ ස්ලයිසස් ගානකින් තමයි අර එකක් හැදිලා තියෙන්නේ. ඊට වෙදී තවත් එක ස්ලයිසයක් අරගෙන ඒකත් අපි මේව කළ අන්වේක්ෂයකට දාන තරමට මේව කළ බැලුවොත් හිතා ගන්න පුළුවන් මේ රූපය කියන්නේ මොකද්ද කියන එක. එතකොට ඒක අපි කොයිතරම් වචන වලින් කතා කරත් අපි රූපය අවබෝධ කරා වෙන්නේ නැහැ. කොහොමද මේ රූපේ මානසය ඇති වෙන්නේ පටන් ගත්තේ කොහොමද කියන එක අපිට භාවනාවෙන් යම් කිසි දවසක දැක්කොත් එතනදී අපිට දන්න එතනදී අනිත්‍ය අවබෝධ වෙන්නේ. අපි මොනතරම් කතා කරත් රූපය අනිත්‍යයි, අපි නැති වෙනවා, අපි ඉපදුනා කියලා එහෙම කතා කරාට ඒ අනිත්‍ය අවබෝධ වෙලා නෙමෙයි කියන එක දැනට තේරුම් තරමට කල්යාණ මිත්‍රෙක් වශයෙන් කියන්නේ. ඉතින් ඇත්තටම පංච උපාදානස්කන්ධය මම සමානයි මම එතකොට මේ මම කියන්නේ මේ ඇහෙන් දකින දේවල් මම. කනින් ඇහෙන දේවල් මම. ඒ ආදි වශයෙන් මේ ඉන්ද්‍රිය හයෙන් මේ ලෝකය හදාගන්නේ මම. එතකොට ඒ කොහොමද මේ දේවල් වෙන්නේ? දකින්නවා කියන්නේ දකින්නවා කියන සිද්ධිය තුළ මොකද්ද තියෙන්නේ? ඒක ඇතුළේ ඒක හේතු නිසා ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. ඒකේ තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පමණයි කියන එක යම්කිසි විදිහක භාවනාවෙන් යම්කිසි අවබෝධයක් ලැබුණොත් එදාට අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ මම කියන්නේ මේ පාංගෙඩිය නෙමෙයි අර අන්වේක්ෂයෙන් පේන මමයි දකින්න ඕනේ ඒකේ වෙනස් වෙවි වෙනස් වෙවි ඇති වෙවි නැති වෙවි යන මම දැක්කපු දවසට උන් එදාට අපිට තේරුම් යනවා මේ මම අරන් යන තැනක් ගැන මේ කතා කරන්නේ මේ පාන් ගෙඩිය ගැන කතා කරනතුරු තමයි කියන එක අපිට චින්තාමය වශයෙන් හිතලා බලන්න පුළුවන් නමුත් භාවනාමය වශයෙන් ඒක අවබෝධ වුණොත් කෙනෙකුට අන්න එදාට මේ මම කියන්නේ කවුද කියන එක තේරුණ දවසට තවදුරටත් අපිට තියෙන මේ දුක ගැන මොකද මේ දුක ඔක්කොම එළියේ තියෙන අර කේක් ගෙඩියේ අයිසින් එක වගේ. කේක් ගෙඩියේ අයිසින් එක එක්කයි අපි මේ දඟලන්නේ. නමුත් කේක් එක හැදිලා තියෙන්නේ මොනවයින්ද? ඒව හැදිලා තියෙන්නේ මොනවයින්ද? යාදී වශයෙන් අපි අපේ ඇසින් නෙවෙයි මස් ඇසින් භාවනාවෙන් අපි අවබෝධ කුණු දැකපු දවසට එදාට අපි කියන්නේ නැහැ අයියෝ මේක මෙහිමයිනේ මෙහෙම මම මම අයින් වෙන දවසක් එනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ ඒ භාවනාවෙන්මයි කියන එක තමයි කියලා කල්යාණ මිත්‍රෙක් වශයෙන් ඉදිරිපත් කරන්න කැමති. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්තමග්නේ සාදු සාදු සාදු. ඔව් මට මතක් වුණා මුතුන් කියනකොට ධම්මජීසන් වහන්සේ පසුගිය අමුණ ගැහිච්ච වෙලාවේ කියන්නේ ධර්ම සාකච්ඡා කියන්නේ කැමරාවට වැඩි වෙලාවේදී දේශනාවකදී ප්‍රකාශ කළා මේ බුද්ධ ආගම මේ භාවනාවක් නැති බුද්ධ ආගම හරියට ඔළුවක් නැති මේ මිනිසෙක් වගේ භාවනාව එකතු වෙච්ච තැන තමයි ඒ ඔළුවක් සහිත මිනිසෙක් බවට බුද්ධ ආගමපත් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ පෙන්눔 කරනවා එහෙනම් මේ භාවනාවකින්ම තමයි මේ මේ සත්‍ය අවබෝධය සිද්ධ වෙන්න ඕන කියන දේ. ඉතින් භාවනාව යන එක එකක් කරන භාවනාවන් විවිධයි ක්‍රම ක්‍රම විවිධයි. ඒ ඒ වල ගැටලුවක් නෑ මොන විදිහට කරත් මේක ප්‍රඥාව ඇති කරගන්න නම් මේ දේ භාවනාවක් තුළින් අවබෝධ කරගත් දෙයක් නිසා කතා කරගෙන ඉඳලා උත්පත් බලලා ධර්මයේ කතා කරගෙන ඉඳලා ධර්මයේ දැනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ධර්මයේ සාකච්ඡා කිරීම නිසාම භාවනාවක් යෙදීමෙන් මේ මට්ටමකට ධර්මයේ සාකච්ඡා කරන ඉඳලම ධර්මාවබෝධ කරගන්න පුළුවන් බව අපි හොඳටම දන්නවා තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනා අහනකොට වැඩි ප්‍රමාණයක්ම තියෙන්නම තථාගතයන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කරමින් සිටන විට ධර්මාවබෝධ වෙච්ච පිරිස් ගැන ඒකකින් කියන්නේ මේ අපි මේ කතා කරනකොට අහලා කවුරුද ධර්මාවබෝධ වෙනවා කියලා. මම මේ කතාව මතක කරගෙන පොඩි ඊයේ මාත් එක්ක ඉංග්‍රීසි වත්තේ නම් මම රොස්රාන් වාසේ පොඩි පොඩක් කතා කරලා ඉතින් උන්වහන්සේ අපිට කාලයක් නිති කුලදොර තුනන් සම්බන්ධ වුණා. උන්වහන්සේ මේ දිනවල සම්බන්ධ වෙන අඩුයි. නමුත් උන්වහන්සේ කිව්වේ ඒකයි මේ අපිට මේ පොත ටිකක් වර්ධිලා වගේ තියෙනවා කියන කාරණාව. මොකද මේ ධර්ම මේ භාවනාව කියන දේ අවශ්‍යයි. නමුත් භාවනාව කියන දේ හරියට තේරුම් අරගන්න නැහැ. මොකද ධර්ම ශ්‍රවණයක්ම භාවනාවක් පිටිට පවා කරන්න පුළුවන්. එසේ නමුත් ඒ වෙන විදිහට ඒක මේ ඒ ආකාරයට ධර්ම ශ්‍රවණය කිරීමක් එහෙම නැත්නම් කාලය අරගෙන කිරීමක් කරන්න ඕන කියන එකයි උන්වහන්සේගේ මතින් උන්වහන්සේ දකින්න අපි මේ ඔන්ලයින් හම්බෙලා කෙටි වෙලා කරන එකෙන් ඒක ප්‍රමාණවත් නෑ උන්වහන්සේ බලාපොරොත්තු වෙන අපේ හතරක පමණ කාලයක්වත් දිගටම කරන්න පුළුවන් නම් වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා. ඒක වෙනම කතාවක්. ඒක නෙමෙයි මට කියන්න ඕනේ. කෙසේ වෙතත් ඔබතුමිය අපිට බොහොම හොඳින් පැහැදිලි කරලා දුන්නා මේ අපි ප්‍රඥාවෙන්ම අවබෝධ කරගත්තු දෙයක් තමයි මේ කවදා හෝ මේ සක්කාය බිඳ වෙච්ච දවසකට මේ මම කියන දේ නැති වෙච්ච දවසට මේ ගැටලුවේ සෑම ගැටලුවේ නිමාවකට අපිට අවතීන වෙන්න පුළුවන් කියන්නේ හොඳයි මම හැබැයි මේ අද මාංකඩ සුදස්නාමගේ දේශනාව තුළත් උන්වහන්සේ කියනවා ඒ ඒ ඒ ඒ වගේ තිබිච්චා. දැන් මම කියන දේ අපි ඉන්නවනේ මේ මමනේ මේ කරගෙන යන්නේ ඔක්කොම. දැන් මම නෑ කියන තැනින් අපිට පටන් ගන්න බෑ. මොකද මම ඉඳලා තමයි මේ යන්නේ. නමුත් එවනම් අපි හොයනවා නම් මේ ධර්මයේ ඇත්තටම සිදුවෙන්නේ කුමක්ද කියන දේ අවබෝධයක් ලැබෙනකොට අපිටම තේරෙනවා මේ මම කිව්වා උදේ පමණක්ම නෙමෙයි මේ සියල්ල හේතුසාපල් නිසා ඇති වෙන දෙයක් හේතු නැති වෙනකොට නැති වෙන දෙයක් කියන කාරණාව. එතකොට මේ මම කියලා අල්ලන් ඉන්න දේත් ඇතුළුව අනිත් සියලුම දේ එකම ඒ ඒ පදනම් මත වැටෙනකොට මේ මම කියන දේ බිඳිලා බිඳිනවා බේන. කියන තැන තමයි අපිට ගන්න වෙන්නේ. ඒ නිසා අපි කරන්න ඕනම චිත්‍රමත් ප්‍රයත්න කිව්වෙත් ඒක අපි මේ මේක මේ සිදුවන දේ අවබෝධ කර ගැනීම. පංච උපාදාන ස්කන්ධය අවබෝධ කර ගැනීම. පංච ස්කන්ධය කුමක්ද කියන දේ අවබෝධ කර ගැනීම. තමයි සිදුවෙන්නේ. ඉතින් අපි දුක ගැන යද්දී වැඩි කතා කරේ. අපි කල්පනාවට යමු ડોક્ટર මාධව කියනවා ડોક્ટર මාධව අපිට කෙටි වෙලාවක් තියෙනවා මේ වැඩි වෙලාවක් නෑ. වෙලාව ඇත්තම සාකච්ඡා නිමා කරන වෙලාව ඉවරයි. නමුත් ඔබතුමාට පුළුවන් විනාඩි කිහිපයක් අරගෙන සාකච්ඡා නිමා කරන්න. ඒ වගේම අපේ සම්බන්ධ වෙන්න දේශකයන් වහන්සේට පුළුවන් නම් මේ සාකච්ඡාව අහන්න සලස්සන්න. එතකොට තේරෙනවා කවුද සම්බන්ධ වෙන්නේ, මොන වගේ අදහස්ද තියෙන්නේ, මොන වගේ අවබෝධයක්ද තියෙන්නේ කියන කාරණාව. ඒ අනුව පුළුවන් අපිට සාකච්ඡාව සාකච්ඡාවනේ මේ භාවනාවකට යොමු වෙන මේ ගමන යන්නේ. මේ මේ වැඩසටහන තවදුරටත් ධර්මයේ කතා කරන ධර්මයේ වචන ටිකක් විසිකරන වැඩසටහන නෙමෙයි. පිටියන් හදනවා. පුළුවන් අනිත් කල්යන මිත්‍රත් එක්ක එක්කයන්ට කියලා ගමනක් ධර්මේ නැහැ. නමුත් අපි හැම එකිනෙකා පුදුලිකව යන ගමන යන ගමනට උදව්වක් වෙන්න තමයි හදන්නේ. හොඳයි මම ડોક્ટર මාදුට මේ මම හිතන්නේ මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඒ වගේම මම හිතන්නේ මෙතන අදහස් ප්‍රකාශ කර මේ අදහස් ප්‍රකාශ කරා කියන එකමත් වැරදි මෙතන තමන්ගේ එක්ස්පීරියන්ස් එක කියන තම තමන්ගේ අවබෝධයන් තම තමන්ගේ දුක පිළිබඳව තිබිච්ච අදහස් දැමීම ගැන මම හැමෝටම පෞද්ගලිකව ඇත්තටම මේ බොහෝම කෘතඥතාවය පළ කරනවා මොකද එතනම තමයි මම දකින්නේ ධර්ම සාකච්ඡාවක අපේ අපි අර දලුවත් මාත්‍ය මතක් කළ දුන්නා වගේ අපි තනි තනියම ගිහිල්ලා භාවනා කළා මට මතක විදිහට අමෘද්ධ මහරහතන් වහන්සේලා ඒ රහතන් වහන්සේලාත් එක්ක මම ඇත්තටම ගොඩාක්ම මේ කැමති දෙයක් තමයි මේ පුරා සතියක් පුරා සතියක් පුරා මේ වචනයක් කතා කරන්නේ නැතුව අතින් පයින් අතින් මේ ඔළුවෙන් මේ සංඥාවල් පිට කර කර උදව් කර කර හැබැයි පුරා රාත්‍රියක් පුරා ධර්මය තමන් ප්‍රගුණ කරපේක සාකච්ඡා කරා කියලා තමයි කියන්නේ ඉතින් බුදුහාඳුර වඩන කරුණත් අර ඒකේ දරුට පාලයා මේ මේ එච්චරට ඒ දේ මේ මේව කරලා තියෙන නිසා තමයි අර බුදුහාමුදුරෝ ඒ අනුරුද්ධාමුදුරෝ දකින්නට මේ හරි සීලවත් හාමුදුරු ටිකක් මේ වනේ ඉන්නේ කියලා මේ නවත්තන්න හැදුවෙත් ඒක නිසායි ඉතින් බලන්න අපි ඇත්තටම මේකේ මෙන්න මේකම කරන්න ඕන මේකම නොකරන්න ඕන කියලා අපි අර මේ පංච බල පංච ඉන්ද්‍රියන් වැඩෙනකොට මෙන්න මේකේ බැලන්ස් එකක් හැමදේම විරියේ වේවා හැමදේම අර වීණාවේ තත වගේ මේවයි දේවල් වල යම් ප්‍රමාණයක සමබරතාවයක් Tamanටම ඇති වෙනවන්නේ ඒක තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මම හිතන්නේ මේ අපි අද පටන් ගත්ත මේ දුක අපි හොඳට මතක තියාගන්න ඕන මේ දුක කියන එක ප්‍රාථමිකයක් වගේ තමයි අපිට තේරෙන්නේ ඒ වුණාට අපි හැමදාම මොන ධර්මය මක්කේ නිසා ඉරිසියාව ඇති වෙනවා ඉරිසියාවෙන් අරක ඇති වෙනවා එහෙම නැත්නම් මම මෙන්න මේ මේ මේ දේවල් කැඩුවම මම නේව සංඥා නාසංඥයට යනවා මම මෙන්න මේ මේ දේවල් කැඩුවම මම අරූප ධානවලට යනවා ඔය මොකෙන් ආවත් අන්තිමට යන්නේ මෙන්න මේ දුකේ අවබෝධයට කියන එක තමයි අපි එකහෙලා පිළිගන්න ඕන මම හිතන්නේ මේක හරි වැදගත් අපි මේ කිව්වා වගේ දැන් අර පරමාත්‍ය මතක් කරලා දුන්නා වගේ අපි මේ හරියට නිකම් මේ මාර්ගයට වැටලාද නැද්ද එහෙම නැත්නම් අපි තව කොච්චර දුරද ඒ අපිට තියෙන හැඟීම් ඒවා අපි අපි හැමෝටම තියෙනවා ඒක මේ ධර්මයේ ගියපු ධර්මයේ යන හැම කෙනාටම තියෙනවා මම කරනවා මදිද මම කරනවා ඇතිද මං හරි මාර්ගෙට යන්නේ ඕවා තමයි ඉතින් අපේ තියෙන විචිකිච්ඡා ඒක බොහොම හොඳයි මම ඉල්ලන්නේ අපි අපි අපු හැමෝම නිවන කියන එක අරමුණු කරගෙන නිවන කියන එක ටාගට් කරගෙන හැකි විදියට අපිට පුළු පුළුවන් විදියට හැකි ඉක්මනට ඉදිරියට යන්න අතිස්ථාන කරන්න එම මේ ලොකු අපි මේ ඇත්තටම මේ උත්සාහ කරන්නේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ මම හිතන්නේ දලුවත් මහත්තයාට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙන්න ඕන දලුවත් මහත්තයා කිසරේ අපි ලංකාවට ඇවිල්ලා බෙදරදා මාලිගාවෙත් වැඳලා කියලා ඒ එන ගමන් මේ සාකච්ඡා වුණේ මෙන්න මේ ප්‍රතිපදාවක ඉඳීම අපි තනි තනියෙන් භාවනා කරනකොට අපි හොඳ යම් යම් ප්‍රතිඵල ලබනවා හැබැයි අපි කොහොමද මේක දිගටම පවත්වාගෙන යන්නේ අපි සක්මනේදී වේවා සාමාන්‍ය ජීවිතයේදී වේවා අපි ධානය වලට නොගිහිල්ලා ඉන්න අවස්ථාවක මෙන්න මේ දුක දුකම කියන එක. ඒ වගේම මෙන්න මේ ධර්මයේ හැසිරීම ප්‍රතිපදාවක යෑම තමයි අපිට අඩුව තියෙන්නේ අන්නේ අඩුව පුරව ගන්න මේ අදාපු අද දාපු ප්‍රතිපදාවකින් ජීවිත මේ දාපු අඩිතාලමේ මේ සිකුරාදා දවසේ ලංකාවේ වෙලාවෙන් 2:30ට මේ පවත්වන්න අදහස් කරන මේ ප්‍රෝග්‍රෑම් එක මම හිතන්නේ අද පටන් ගත්ත ඒක තව තවත් සාර්ථක වෙන්න අපේ අපේ කුසල් ශක්තියින් තව තවත් ගොනු වෙලා වර්ධනය වෙලා මේකට තව තවත් දායකත්වය දෙන්න ඔබ අප හැම දිනාටම තමන්ගේ තමන්ගේ භාවනාවල් මේව තුලින් වැඩි දියුණු කරගෙන මේක තවදුරටත් ඉදිරියට දියුණු කරගෙන යන්න හේතු වාසනාම වේවායි කියලා මම ප්‍රාර්ථනා කරලා මම දලුවත් මහත්තයාට මේ ඔබනවා මේ ධර්ම සාකච්ඡාවද නිමා කරලා ලබන සතිය අපිට මේ සාකච්ඡා කිරීමට මාතෘකාවක් එහෙම එහෙම මේව කරගෙන අපි මේ ධර්ම සාකච්ඡාව ඉවර කරන්නේ නම් හැමෝටම හැමෝම සහභාගී වීම ගැන මම මගේ හදපත්ලෙම පින් දෙනවා හල්පත්ලෙම සත්‍යතාවය පළ කරනවා තව තවත් ඔබ හැම දිනකටම මේ ධර්මයේ 2016 වසරේදී දිනු කරන දුක් නිරෝගී භාවයෙන් මේ යන ගමන හැකි ඉක්මනින් කෙලවර කරගන්න අවස්ථාව ලැබේවා කියලා මම හදපත්ලෙම ප්‍රාර්ථනා කරනවා හැමෝටම සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු කොහොමතුමා ඒ ප්‍රකාශ කරනකොට මම කල්පනා කළේ ඒකයි අපි ඒකට දවදාවා මහන්සේ වතු පුදා ගන්න අපිට අවස්ථාවක් ලැබුණා පසුගියදා. ඒ අවස්ථාවේදී අපිට අත්පත් අපි විශේෂ අවස්ථාවක් ලැබුණා. ඉතාලම ළඟට ගිහිල්ලා ඒ කාර්ය කරන්න. ඉතින් මේ ඒ ඒ අවස්ථාවේදී අපිට අත්ුණා ඒ කුසල් අපි ඇතු කුසල් සිතෙන් බලවහි මේ හේතුවම අපි වේවා ඒ වගේම අපිට ලැබුණ අවස්ථාවක් අස්කිරි මහානායකමියන් බෑ දැකලා උන්වහන්සේ සමග බොහොම සමීපව වැඳ පුදාගෙන කතා කරන උන්වහන්සේ මහා පින් කඳක් දැක්කම සද්ධායිත වෙලා ඒ ඒ ඒ උන්වහන්සේගේලාගේ ඒ මහා මේ උන්වහන්සේලාගේ කුසල් මහිමේ ඒ සියලුම හේතු අපිට උපකාර වෙන්න කියලා මගේ හිතට ආවා තුමයි වචන කියනකොට අපි මේ ඒ එදා ඒ දවසේදී තමයි අපි මේ තියෙන්නේ ගත්ත මේ වැඩසටහනක් කරලා මේ 2016 වර්ෂයේදී අපි වෙනසක් ඇති කරගමු අපේ ජීවිත තුළ තියෙනවා. ඉතින් ඒ පරමාර්ථය සාර්ථක වෙන්න ඒ කුසල් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු. හොඳයි. ඉතින් අද දවසේදී අපි මේ විදිහට පරිසරය නිමා කරනවා. අලුත් මාතෘකාවක් කියලා දෙයක් නැහැ ડોක්ටර් මාදුල. අපි පටන් ගත්තේ මේ දුකෙන් අවබෝධ කර ගැනීම කියන ප්‍රතිපදාවෙන් මේ ගමන මේ කොම ඉස්සරහට යෑම තමයි සිද්ධ වෙන්නේ ඕනේ. විග්ගාව දවසේ වැඩසටහන මාතෘකාවක් හැටියට දෙනවා මේ ප්‍රතිපදාවකට යොමු වීම සඳහා දැන් අපි දුක අවබෝධ කර ගැනීමක් අවශ්‍යයි කියන දේ දැනගත්තා දන්නවා දුක අවබෝධ කර ගැනීම ගැන අපි කතා කළා අපි ලබන සිකුරාදා දවසේදී මේ මෙතෙන් එහාට මේ දුක අවබෝධ කර ගන්නවා කියන නම් කිසියම් ප්‍රතිපදාවකට මම හිතන අපේ චන්දන මහත්මයා ඒ කතාව තුළින් වහන්සේ තුමාගෙන් කියන්නේ ඒකයි මේ දුක නම් තියෙනවා දැන් එතුමාට මේ දවස්වල හොඳටම දුක ලෙඩ මටත් ඒ වගේ එහෙම එකිනෙකාට එක එක දේවල් එතකොට මේ දුක දන්නා වුණාට මේක දැන් මේක අවබෝධ වෙච්ච දුකක් බවට පත් කරගන්න කිසියම් ප්‍රතිපදාවකට යොමු වෙන්න ඕනේ. අන්නේ ප්‍රතිපදාවට අපි යොමු වෙමු. එතකොට තමයි අපිට කතා කරන්න වෙන්නේ ආදර්ශනාත්මක මාර්ගය පිළිබඳව. ඒ ඔස්සේ ආදර්ශනාත්මක මාර්ගය ප්‍රයෝගික කරගෙන අපි ප්‍රතිපදාවකට යොමු වෙන්නේ කොහොමද කියන කාරණාවට අපි යොමු වෙමු ලබන සතියේදී. සත්‍ය සාකච්ඡාව මැද හෝ අග හෝ මුල අපි කිසියම් භාවනාවක් ඔක්කොම නිරත වෙලා අපි සාකච්ඡාවකුත් කරමු මේක භාවනාවකට යොමු කරගන්න මම මට තවත් උත්සාහයක් උනන්දුවක් ඇති කර ගැනීම පරමාර්ථ කර ගන්නවා. ඉතින් ඒක අනිත්‍යයටත් එසේම වෙන්න පුළුවන්. ඒ නිසා සමහර අය කැමති නෑ මේ සාකච්ඡාව වල භාවනා කරනවා. නමුත් අග හෝ මැද හෝ මුල ප්‍රය භාගයක් භාවනා කරන්නත් අවස්ථාවක් යොදාගමු කියලා යෝජනා කරනවා. කච්චි ගාමිණී තියෙනවා නම් සාකච්ඡා පැයකමාරකට සීමා කරගෙන. ඒ කියන්නේ හොඳයි. එහෙනම් මම අද අපි යන අද දවසේ වැඩසටහන නිමා කරමු. සම්බන්ධ වෙච්ච හැම දිනකටම අනේක වදපින් උගල හිතියේ නැත්නම් මේ සාකච්ඡා කෙරෙන්නේ ඒ නිසා නැවත එකතු වෙන්න සාකච්ඡාන් ඉදිරි කරන වැඩසටහන ගැන මතක් කරන්න ඊළඟ තියෙන වැඩසටහන තමයි අද සිකුරාදනේ සෙනසුරාදා අපේ හවස වැඩසටහනක් සඳහන් වෙන්නේ ඉරිදා උදේ ලංකා වේලාවෙන් පහමාට වැඩසටහනක් තියෙනවා සත්‍යීතුමා සම්බන්ධ වෙලා අපිත් එක දැන් කාලයක් තිස්සේ කරන වැඩසටහන අපි දන්නවා මහත් අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ අර හේතු සූත්‍රය එහෙම නැත්නම් පබ්බ සූත්‍රය මම හිතන්නේ කියවෙන්නේ ඒ සූත්‍ර දේශනා පිළිබඳව සාකච්ඡා කරන්නේ ඒකට සම්බන්ධ වෙන්න ඒ වගේම ඊදා හවස ලංකාවේ වෙලාවෙන් දෙකමාරට ඔස්ට්‍රේලියා සිඩ්නි වෙලාවෙන් 8ට සාකච්ඡාවක් පවත්වනවා සම්බන්ධ වෙන දේශකයන් මට මතක නැහැ තිස්ස මහත්මයා මතක් කරන්නේ. ඒ දේශනාව තියෙනවා. ඒ වගේම සතියේ දිනයන්හිදී සඳුදා බදාදා සහ සිකුරාදා දිනන්නේ ලංකාවේ වෙලාවෙන් දෙකම වැඩසටහන් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න ඉතින් මේ කල්යන්ට හැමෝටම සම්බන්ධ වෙන්න බව මම දන්නවා මම මතක් මතක් කරලා පමණයි ඒ වගේ මාර්ගදනා කරනවා අනේ පුළුවන් නම් තව තවත් අය එකතු කරගන්න අපිට නම්බර්ස් වැඩි වුණා කියලා අපිට හිතට නම් කිසිම ලොකු වෙනසක් නැහැ. නමුත් ඒක ඒ අයට උපකාරයක් වෙන නිසාවෙන් පුළුවන් අයට කියන්න කැමති අයට එකතු වෙන්න කියලා. කතා නොකරත් කමන්නේ අහගෙන ඉන්න කියන්නේ ඒකේ ප්‍රයෝජන වෙනවා නේද? හොඳයි. සමුදිනාටම සිරුවන් සරණයි. අපි මොනගෙහෙම ඊදා දිනේ උදේ ඉස්සරහ. සිරුවන් සරණයි. සිරුවන් සරණයි. සිරුවන් සරණයි. සිරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අලිත් මම පොඩ්ඩක් ඇඳි සිටින්නත් කිව්වේ සෙනසුරාද වැඩසටහන නැහැ කියලාද? ආ සමාවෙන්න සෙනසුරා මම මේ කියන්නේ මේ සෙනසුරාද කියන්නේ ලංකාවේ වෙලාවෙන්නේ. ඔව්. ඔයගොල්ලන්ගේ වෙලාවෙන් සෙනසුරාද වැඩසටහන තියෙනවා. ඒ කියන්නේ අපේ ඉරිදා එකනේ. ඔව් ඔව් නෑ හෙට දැන් සෙනසුරාද මේ අර ස්වාමීන් වහන්සේලා දෙනමක් එකතු වෙන ඒ වැඩසටහන නෑ කියලාද කිව්වේ? ඒ කියන්නේ අපිට සෙනසුරාදා උදේ දෙකට ඇත්තටම තියෙන්නේ. ඒකයි අහන්නේ. හරි හරි හරි. ඔබතුමී කියන දේ මම දන්නවා. ඔබතුමී කියන්නේ සෙනසුරාදා මම වෙබ්සයිට් එකේ ක්ලෝක් එක තියෙනවා දාලා තියෙනවා නේද? ඔව්. ඒ ඒක මිස්මන්නේ නෑ. ඒක ඇත්තටම පූජ්‍යපාද ධම්මජීව ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන කරන්න දාගත්ත වැඩසටහනක්. උන්වහන්සේ මේ ඔස්ට්‍රේලියාවේ සංචාරකයෙ දෙන නිසා ඒ වැඩසටහන ඒ විදිහට කරන්න බැරි වෙනවා එදාට. උන්වහන්සේගේ වැඩසටහන උඩනාට පස්සේ තමයි ඒක පටන් ගන්න වෙන්නේ. ඊළම ගියහම හොඳයි. ඉරිද කිව්වේ කලන මිත්‍ර වැඩසටහන නේද? කලන මිත්‍ර කියලා අපි දාන්නේ ඉතින් අපේ සාකච්ඡාව සත්‍යිත්වගේ නම දන්නේ නැහැනේ අපි. ඒ නිසා එන් තමයි කිව්වේ. හරි. යුරෝප සාකච්ඡාව කියන එක මම මතක තියාගෙන හිටියේ. ඔව් මේ වෙලාවල් නිසා අපිට පැටලෙන්නේ. සමා වෙන්න මම දැන් තේරුම් ගත්තත් සේවන් සර්ණයි. හොඳයි සේවන් සර්ණයි.